නේද? මට එන අත්පොත දෙන්න ඉන්නන්න. අත්පොතක් දෙන්න අත්පොතක් දෙන්න. ඒක තියාගන්න ආයස්මුතු ගා තියාගන්න කියවන්න වෙන්නේ කවුරුහරි. අවසන්. හොඳයි. ඕක සුපත් වේවා. මායාව නිසා සාදු සාදු සුපත්තිතා සුපත් සුපත් ඊනා කීන පොතයි පොතයි අත් පොතයි උපාසක උපාසක මහතුරු සම්බන්ධ කරගෙන සෙනසුරාදා නිසන් වනේ හිටලා දලා දවස්තාවල මේ වගේ ධර්ම සාකච්ඡා පැවැත්වීමේ පුරුද්දක් කරගෙන යනවා. ඉතින් අදත් අපිට සෙනසුරාදා ලැබිලා තියෙන ඇත්තටම පසුගිය දවස් ගානක ඒක අවස්ථාවක් නොලැබී ගිහිල්ලයි අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් අපි මේකට පැයකමාරක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. මුල් විනාඩි සල්පේ අපි විවස්ථා සිහිපත් කර ගැනීම චාරිත්‍රය කරලා මේ දවස්වල ඉදිරියට තියාගෙන තියෙන සාමාන්‍ය බල සූත්‍රයේ කොටසක් ඉදිරියෙන් තියාගෙන ඒක පදනම් කරගෙන හෝ ඒ මතින් අපි අපගේ ආධ්‍යාත්මික ජීවිත සම්බන්ධ ඒ ප්‍රශ්න සාකච්ඡාවට යුක්ත සාකච්ඡාවට ලක් කිරීමයි කරන්නේ. ඉතින් ඒ සඳහා සම්බන්ධ වෙලා ඉන්න අයට සම්බන්ධ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රකාශන සහ ධර්ම මාතෘකා ඊට කලින් මේ විවස්ථාව කියවීම සිද්ධ කරන සම්ප්‍රදාන කුල ශීල දනාගේ දැන ගැනීම පිණිස කාගෙත් කාර්නික අවධානය මේ දෙසට යොමු වේවා කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.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 අරුණට පළමු අවදි වීම නොගිලන් හැමදෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන් යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, ඇදුරු වටන, ගිලන් වැඩි හිටි වටන ආදී සුදුසු කල්ලි යෙදී ත්‍රිචිනං හීල් දංකේ සඳහා බොජුන් හරට ගොස් නොපමාව එහිවත් සපයාසිය කුටියට ආයුතු. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැඟුම් බවුන්. නියත කෙසේ යෙදී නියත කිසේ යෙදී පිටු සඳහා gediya දෙවීමට පළමු පිරිසුත්නි පැනින් දෙවූ පාත්‍රය තවි කියලා තැම්පත් කොට තැබිය යුතුය. පින්ඳ පාතේ සඳහා gediya හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු ධරා කමඨහන් ගන් සිටින් නියමිතන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුරනට අසලදී මෙත් කමඨහනින් යුතුව පිඩු පිණිස ඇසිර පිඩු පිළිගෙන පෙරලා යන කලද කමඨහන් නොහැර ආයුතු බොජුන්හල වත්සපයා දිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන් හියේදී පිරිවැහුම් පිරිවැසුම් නැතොත් ඊතුරු කාලයේද භාවනාව සඳහාම යෙදිය යුතුය ශාස පහට පමණ වත් පිළිවෙතියේදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමාළු ආදීන්ගේ සුව දුක් සොයා ඍෂිනම් ගිලම්පස කිස සාදා පිරිසිදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරුවාන බණක් නැතොත් කමඨානින් කල් ගෙවා අලියොන්ට පෙර අවදි වීමේ සනිටුහන් කොට රෑ 10ට නිරූපගත විය යුතුය. තමාගේ සියලු තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගේ අවසර ඇතුව ධර්ම දේශනාවකට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයක බව සිහියේ තබාගෙනම ඒ කාලයේ සීනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිට දීමත් පිට තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් ඒයින් මුළුමනින් ආරක්ෂා වීමට හිතරගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පයේ රහසත් එලිපිටත් ඔබෙන් තොරනවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වේ. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයට සුදුසුය. එබඳු දෙහිදී සාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිදෙනසේ. ඒ යෙදී යුතු බව කලින්ම සිත බාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කිරීමෙන් සිටීමට තබා වැඩි ප්‍රවචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එයින් අත්‍යවශ්‍යක කිසෙක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පින්නපාත ගමන් හිදීද ගමනාගමන සූත්‍රය නිතර පැතිය යුතුය. අනිකුට හිරියරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබේ යුතුයකම නම් අනුම්ම තමන්ගේ ගුණවත්කම් හපංකම් හොවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර නිමිත්තනක තැම්පත් කර තබා ගැනීම පරිහරණයටද පහසු වෙයි. වැඩ කටයුතු දෙක්මන් වෙයි හිතද තැම්පත් වෙයි. හිතට එන අරමුණ නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසිම උපක්ලේශයක් පහළ වෙන විට යනුවණින් සලකා තමගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඩලීමට සමතුක විය යුතුය.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 වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසිදු ලෙසද ක්‍රමානුකූලවද කරන හැටි උගෙන යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාරවන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණයේ ඉක්ම කරන ලියුම් ගන්න දිනුවද යෝගාචර තත්ත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අත්හැර දෙමි. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම කතිකාවතට හා මේ ස්ථානයේ කතිකාවතරද එකඟව වැඩගෙන යෑම මෙහි වසන ඔබේ ආන්‍යන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහිනේ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. ඕවා මේ ප්‍රකාශයටපත් කරන්න ලැබෙන යෝගාචර දිනචර්යාව අපි අනිත් දවසේ ඊළඟ ධර්ම සාකච්ඡාව සඳහා යෝගාශ්‍රම කතිකාවත ඉදිරිපත් කර ගන්නවා කියන මතක් කිරීමත් එක්ක ව්‍යවස්ථා කීමේ අංක මෙතනින් સમાપ્ત වෙනවා. බලාපොරොත්තු වෙමු එදා නැතර කරපු තැන ඉඳලා සාමාන්‍ය ඵල සූත්‍රයේ කොටසක් ඉදිරිපත් කරගෙන ධර්ම සාකච්ඡාවට පොට පාද ගන්න. තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකමිදාහම් බන්තේ සමයං යේන මක්කලී ගෝසාලෝ තේනුපසංකමි උපසංකමිත්වා මක්කලීතා ගෝසාලේන සද්දින් සම්මෝදින් සම්මෝදිනීයං කතං සාරණීයං කතං සාරණීයං සාරාණී වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදින් ඒකමන්තං නිසින්නෝ කෝ අහං බන්තේ මක්කලින් ගෝසාලා ඒත ඒතද වෝචුං ඒතද වෝචං යතානුකෝ ඉමානි බොහෝ ගෝසාල පුතුසිප්පා යතනානි සේයතිදං පුතුසිප්පා යතනානි පුතුසිප්පා යතනානි සේයතිදං හත්තාරෝහා පෙය්‍යාලං සක්කානුකෝ බෝ ගෝසාල ඒවමේව දිත්තේව ධම්මේන සම්දිට්ඨිකං සාමාන්‍ය පලං පඤ්ඤාපේතුන්ති වහන්ස අන් එක්වරක මම ගෝසාල මක්කලීන් වෙත එළඹීමි එළඹ ඔවුන් හා සතුටු වීමි සතුටට කරුණ වූ සිත රැඳවිය යුතු වූ කතාබස් කොට අවසන පසක ඉඳ ගතිමි පසක ඉඳ ගත්තෙම් වහන්ස මං ගෝසාල මක්කලේහු අමතා බවත් ගෝසාලේනි යම්සේ ඇතරුවෝය අසරුවෝය යන මොහු හැම මේ අත්බහුවීම Taman විසින් දැක්කා දැක හැකි ඵල විපාක ඇති ශිල්ප නිසා දිවි රකිද්ද ඔහු එයින් Taman මාපියන් අමුදරුවන් හා යහළුවන් සුවපත් කෙරෙත් ද පින්වත් ද පිනවත් පිනවත්ද මහාන බමුණන් විශේෂයි දන් පිහිටුවද්ද බවත් ගෝසාලයෙනි මෙසේම මහණදමෙහි මෙහිම අත්දැකිය හැකි ඵල විපාකයක් දක්වන්නට හැකිදයි මේ විචාලෙමි එවං උත්තේ භගව එවං උත්තේ බන්තේ මක්කලී ගෝසාලෝ මං ඒතද වෝච නත්ති මහරජ හේතු නත්ති පච්චයෝ සත්තානං සංකිලේසාය අහේතු අපච්චයා සත්තා සංකිලේසanti නත්ති හේතු නත්ති පච්චයෝ సంతානං විසුද්ධිය සත්තානං විසුද්ධිය අහේතු අපච්චය සත්තං විසුජ්ජಂತಿ නත්ති ආත්තකාරේ නත්ති පරකාරේ නත්ති පුරිසකාරේ නත්ති බලං නත්ති විරියං නත්ති පුරිස තාමෝ නත්ති පුරිස පරක්ඛමෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතා සබ්බේ ජීවා අවසා අබලා අවිරියක් නියති සං නියති සංගති භාව පරිණත චස්සේවා චස්සේවා බිජාතිසු සුඛ දුක්ඛං පටිසංවේදෙන්ති වහන්ස මෙසේ විචාල කල්හි ගෝසාල මක්කලීහු මට මෙය කීහ මහරජ සත්වයන්ගේ කෙලසීමට හේතුව ප්‍රත්‍යෙක් නැත හේතුවක් නැතිව ප්‍රත්‍යක් නැතිව ඉබේම සත්වයෝ කෙලෙසෙත්. සත්‍යයන්ගේ පිරිසුදු වීමටද හේතුවක් නැත. ප්‍රත්‍යක් නැත. හේතු නැතිව ප්‍රත්‍යක් නැතිව සත්වයෝ පිරිසුදු වෙත්. තමාගේ යහපත සඳහා තමා විසින් කළ යුතු කර්මයක් නැත. අනුන්ගේ යහපත සඳහා කළ යුතු අවවාදානුශාසනාදී කර්මයක්ද නැත. කරන්නහු සැපතට පමුණුවන පුරුෂ කාර්යයක්ද නැත. සැපය සැපත් ලබනුවට ඉවහල් වන බලය කියා එකෙක් නැත. වීරය කියා එකෙක් නැත. පුරුෂ ශක්තිය කියා එකෙක් නැත. පුරුෂ පරාක්‍රමය කියා එකෙක් නැත. හැම සත්තු, හැම ප්‍රාණීහු, හැම භූතයෝ, හැම ජීවයෝ Tamanගේ ශක්තියක්, බලයක්, වීරයක් නැත්තෝම නැත්තෝම නියමය. සංගතිය තමා තමා අයත් වර්ගයට පැමිණීම ස්වභාවය යන මේ තුنين පරිණාමයට පැමිණියෝ අභිජාත සයෙක්හිම සැප දුක් විඳිත්. අන්තිම වාක්‍ය කියන්නේ සංගති සංගතිය. ඒකේ තේරුම තම තමාට අයත් වර්ගයට පැමිණීම වරන් ඇතුළේ. ස්වභාවය යන මේ තුنين පරිණාමයට ඒකේ තේරුම නෙවෙයි සංගතිය එකක් වර්ගයට පැමිණීම තව එකක්. ස්වභාවිත අවිකාර සංගතිය කියන එකටම වරහන් ඇතුලේ තියෙන්නේ තම තමා අයත් වර්ගයට පැමිණීම කියන එක ඒකට දෙක නෙවෙයි දෙවෙනි එක ස්වභාවය යන මේ තුنين ඒක ඔය තුනක් සංගති ස්වභාව අර ඉස්සලදී පුරුෂ පරාක්‍රම කියා එකක් නැත හැම සත්තු හැම ප්‍රාණි හැම භූතය හැම ජීවයෝ Tamanගේ ශක්ති බලයක් වීරයක් නැත්තොම නියමය සංගතිය ස්වභාව යන මේ තුන. කියවන්න බෑ තාම. ඒක ඉවරද ඒ මක්කලි ගෝසල කතාව. තව චුට්ටි කියන්න. චුද්දසකෝ පනිමාති යෝනි මුක සත් මුක සත සහස්සානි සට්ටීච සත්තානි ච ච සත්තානි පංචච කම්මුනෝ සත්තානි පංචච කම්මානි තීනීච කම්මානි කම් කම්මේච අද්ද කම්මේච මේ ප්‍රමුඛ යෝනීහු තුදුස් ලක්ෂ දහස් තුදුස් ලක්ෂ හදහස් හසීයකි කර්ම පන්සීයකි අංසැටියකින් කර්ම පසෙක්ද කර්ම තුනෙක්ද වෙත් කාය වාක් කර්ම වූ පූර්ණ කර්මද මනක් කර්ම වූ අධර්ම කර්මද වේ. ද්වට්ටි පටිපදා ද්වට්ටි ද්වට්ටන් ද්වට්ටන්තර කප්පෝ චලබිජාතියෝ අට්ඨපුරිස භූමියෝ ඒකූණ පඤ්ඤාය ආජීවක සතේ ඒකූණ පඤ්ඤාස පරිබ්බාජක සතේ ඒකෝණ පඤ්ඤාස නාගාවාස නාගාවාසස් නාගාවාස සතේ වීසේ ඉන්ද්‍රිය සතේ තිංස නිරය සතේ චත්තිංස රාජෝ ධාතුයෝ සත්ත සංඤී ගබ්බෝ ගබ්බා සත්ත අසංඤී ගබ්බා සත්ත නිගන්ටි ගබ්බා සත්ත දේවා සත්ත මානුෂා සත්ත පේසාචා සත්ත සරා සත්ත පවුටා සත්ත පවුට සාතානි සත්ත පාපාත පාපාතා සත්ත පාපාතස් පපාතා සත්ත පපාතා සත්ත පපාතා සම් පපා තසාතානි පපාස පපාත සතානි පපාත සතානි සත්ත සුපිනා සත්ත සුපින සතානි චූලාසිති මහා කප්පුනෝ සත්ත සහස්සානි යානි බලේච පණ්ඩිතේච සන්දාවිත්වා සංසරිත්වා දුක්ඛ සන්තං කරිස්සanti දුක්ඛ සන්තං දුක්ඛ සන්තං කරිස්සanti ප්‍රතිපatti දෙසටකි අන්තකල්ප දෙසට දෙසටකි අභිජාති 6කි පුරුෂ භූමි 8කි ජීවිකා වෘත්ති 14900කි ප්‍රවෘජ්‍ය පරිවෘජ්‍යකයන් පිළිබඳ ප්‍රවෘජ්‍යා 14000ක් 14900කි නාග මණ්ඩල 14900කි ඉන්ද්‍රියෝ 2000කි නිරයෝ 3000කි අත්පිටු පාපිටු ආදී දූලි තැවරෙන තැන් සතිසෙකි සංඤී ගහි සතෙකි අසංඤී ගර්භ සතෙකි ගහිනේ ගර්භ සතෙකි නිර්ගන්ත ගර්භ සතෙකි පුරුකින් පැලවෙන උක්හුණ ආදී ගර්භ සතෙකි දේව වර්ග සතෙකි මනුෂ්‍ය වර්ග සතෙකි පිසාච ಜಾති සතෙකි මහවිල් සතෙකි මහා පර්වත සතෙකි කුඩා පර්වත සත්සීයකි මහා ප්‍රපාත සතෙකි කුඩා ප්‍රපාත සත්සීයකි. මහා ස්වප්න සතෙකි. කුඩා ස්වප්න සත්සීයකි. අනුවනයනුත් නුවණැත්තනුත් සසර දිවි හැවිද දුක් කෙලවර කිරීමට ගෙවිය යුතු කල්ප 80 සාර ලක්ෂයකි. තත්තනත්ති ඉමිනාහං සීලේනවා වත්තේනවා තපේනවා බ්‍රහ්මචරියේනවා අපරිපක්ඛං වා අපරිපක්ඛං අපරිපක්ඛං වා කම්මං පරිවාචෙස්සාමි ති පරිපක්ඛං වා කම්මං පුස්ස පුස්ස බ්‍යන්ති කරිස්සාමීති හේවං නත්ති දෝනමිතේ සුඛ දුක්ඛේ පරියන්ත කතේ සංසාරේ නත්ති භාව නත්ති කාය කායන වඩ්ඩන් වඩ්ඩන් වඩ්ඩතේ නත්ති උක්කං ශාවකංසේ සේයතාපි නාම සුත්ත සුත්ත ගුලේ කිත්තේ නිබ්බේතිය මානමේව පලතේ ඒවමේව බාලේච පණ්ඩිතේච සන්දා විත්වා සංසරිත්වා දුක්ඛ දුක්ඛසන්තං කරිස්සන්තිති එහි මේ සීලයෙන් හෝ වෘතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ නොමොහු කළ කර්මය මොහු කරවන්නේ මේ කියා කළ යුත්තේක් නැත. මොහු කළ කර්මය විඳ විඳ ශීන කරන්නේ මේ කියා හෝ මෙසේ කළ යුතු දෙයක් නැත. ද්‍රෝණයෙන් මැන ප්‍රමාණවත් කරන ලද්දෙක් ලද්දක්සේ සුව දුක් දෙක කියන ලද කාල සීමාව ගෙවුණු කල්හි කෙලවර කෙරුණේ වෙයි. සසර ගමනෙහි අඩුවීමක් වැඩිවීමක් නැත. නැගීමෙක් බැසීමෙක් නැත. යම්සේද මාළු හූවටෙක් ලෙහෙමින් දිග ඇති තෙක්ම යේද. එයින් මතු නොයේද. එපරිදිම අනුමනියොත් නුවණැත්තෝ සසර දිව හැවිද දුක් කෙලවර කරන්නාහ යනුයි. ඉත්තං කෝමේ බන්තේ මක්කලී ගෝසාලෝ සම්දික්තිකං සාමාන්‍ය පලම් පුට්ටෝ සමනෝ සංසාර සුද්ධෝ සමානෝ පුට්ටෝ සමානෝ සංසාර සුද්ධින් ව්‍යාකාශි සේයතාපි බන්තේ අම්බ්‍රහ්මා පුට්ටෝ ලබුජං ව්‍යාකරෙය ලබුජං වා පුට්ටෝ අම්බම් ව්‍යාකරෙය ඒවමේව කෝ බන්තේ මක්කලී ගෝසාලෝ සම්දිට්ඨිකං සාමාන්‍ය පලං පුට්ටෝ සමානෝ සංසාර සුද්ධින් ව්‍යාකාශි තස්ස මහියම් බන්තේ ඒතද කෝසි කතං හිනාම මාදිසෝ සමනං වා බ්‍රාහ්මණං වා විජිතේ වසන්තං අපසාදේතබ්බං අපසාදේ අපසාදේතබ්බං මඤ්ඤේ යාති සෝකෝ අහං බන්තේ මක්කලි මක්කලිස්ස ගෝසාලස්ස වාසිතං නේව අබිනන්දින් නේව අබිනන්දින් නේව අබිනන්දින් න නප්පටි නප්පටි කෝසින් අනබිනන්දිත්වා අපටික්කෝසිත්වා අනත්ත මනෝ අනත්ත මන මන වාචං අනිච්චාරිත්වා තමේව චාව වාචං අනුග්ග අනුග්ගන්හ අනුග්ගන් අනුග්ගන්හන්තෝ අනිකුජ්ජින්තෝ උට්ටායසනා පක්කාමි වහන්ස මෙසේ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 දැන් ඒ සාස්ෘණ වංශය පිළිබඳ අප්‍රසාදය පළ කරනවා. නමුත් රජ කෙනෙක් නිසා නම්බුකාර විදිහට අප්‍රසද්ද පළ කරන්නේ පළ කෙරුවොත් රජුරණ සිද්ධ වෙනවා මේ ශ්‍රමණයා බ්‍රාහ්මණයා රටෙන් පිටුවහ ගන්නට ඒ තරම් වැරද්දකුත් නෙවෙයි මම අඹ ගැන අහනකොට එයා දෙහිල් ගැන කතා කරනවා දෙල් ගැන අහනකොට අඹ ගැන කතා කරනවා අද ගීයෝ ඇවිල්ලා සංඝයා හම්බෙච්චම toy ටික තමයි කියන්නේ අද ගීයෝ හොඳට දන්නවා සංඝයා වහන්සේලා මේ මොකක් හරි ආවම මේ ඒක හොඳම කාරණාව කියලා තියෙන්නේ ඔය හිටපු මේ මොකද්ද මේ දොස්තර මහත්තයෙක් ඔය පිට්ටුවේ හිරදම් මහමුදුර ඉන්න බලව පූජා කරපු කවුද දොස්තර මහත්තයා? පර ප්‍රසිද්ධ දොස්තර මහත්තයා. ඈ? නෑ ඇන්තනි පස්සේ සිංහල එක්කනේ. ඉතියා කවල කිසිම සංඝයා වහන්සේ නමකට රෝග ලක්ෂණ කියන තේරෙන්නේ නෑ කිව්වා. සංඝෙන් ආට මොකද ස්වාමීන් වහන්සේ ආවේ මොකද ඇසිගේ මහත්තයා චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍යය තමයි ආර්ය දුක්ඛාර්ය සත්‍යය කියලා අර දොස්තරට බණ උගන්වන්න පටන් ගත්තා. ආවේ මොකටද කියලා ආපහු පොඩ්ඩක් ඉන්නකෝ. මේ චතුරාර්ය සත්‍ය උගන්වද්දී යාපය භාගයක් විතර ඉඳලා දොස්තර මැද මොනවද ලියදෙලා පිටක් කරනවා මේ මොකද්ද අහන්නේ කියන එක පොඩ බෑන්ඩ් අයින් කෝලේ මොකද්ද අහන්නේ කියන එක මතක නැහැ ඒ වගේම අපිට ප්‍රශ්න තේරුම් කරගන්න බැරි නම් ඒ මාංශය මුවින් නොබැන ඉන්නවා කියන වචන තියෙන එකට කියන්න හිතන මම කිව්වේ නැහැ. මම අසතුට හිතටපත් වුණා පළ කරන්න නැතුව ගියයි කියලා. ඒ නිසා කලාතුරකින් තමයි ප්‍රශ්න තේරුම් ගන්න ප්‍රශ්නට උත්තර යන්නේ. ඉතින් ඒක නිසා එවැනි දේවල් වලදී කාලේ හරියට නැසෙයි. හරියට මහන්සි වෙනවා. ඇත්තටම මහන්සි වෙනවා. මේ මක්කරි ගෝසාල ඔච්චර ධර්මයක් දේශනා කළා අවුරුදු 2600 රැකුනේ මේ අදාසද්දරන බුරු කියපු හින්දානේ. නැත්නම් මේ පොතට එන්නේ නැහැ. අදාසද්දරජෝ කියපු දේවල් මක්කරි ගෝසාලේ ගෝලෝ ගාව නෑ දැන්. මක්කරි ගෝසාලේ પરම්පරාවකුත් නෑ බුදුහාමරන් ගෝලෝ ගාව තියෙනවා. ඒ නිසා දැයන මක්කරි ගෝසාල හරියට කියන්න ඕන දෙ කියලා තියෙනවා. නමුත් හාමුදුරුවෝ මේ රජුරවන්ට අහලා තියෙන අඹ ගැන කතා කරලා තියෙන දෙල් ගැන. දිල් ගැන අහනකොට අඹ ගැන කතා කරනවා. රජුරණ දැනගන්න ඕනේ මහාන වෙලා මේ ජීවිතයේදී ඵලය මොකක්ද කියලා. සාමාන්‍ය ඵල, ශ්‍රමණ ඵල මොනවද කියලා. මෙහා කියනවා සංසාර සුද්ධිය වෙන හැටි. ඒකත් කියන්නේ කොහොමද? කිසිම සීලයක් නැහැ, කිසිම කර්මයක් නැහැ, කිසිම පිනක් නැහැ, කිසිම ප්‍රතිපදාවක් නැහැ, Brahmacharyaක් නැහැ. ඔහේ සංසාර සුද්ධිය වෙනවා, ඔහේ සංසාර කෙලසීම වෙනවා, ඔහේ සත්‍යෝ කෙලසෙනවා, ඔහේ සත්‍යෝ සිද්ධ වෙනවා. ඒක නිසා අහේතු අප්‍රත්‍යවාදයක් කතා කරනවා. ඉතින් එතකොට දොස් දෙකයි. එකක් එයාගේ මත බල කරන මතය රජ කෙනෙක් වගේ අසුවිරු ඥාන ඇති කෙනෙකුට තේරෙනවා එහෙම එකක් ඇත්තේ නැහැ රජුරංගේ ඉතින් රාජනීති වැරදි. රජුර වැරද්දක් කරනවා දඬුවම් කරනවා කියලා කියන්නේ ඒ මනස හේතු අප්‍රත්‍යයෙන් වැරදි කරලා තියෙන ඉතින් එහෙනම් මොකට රාජ දඬුවම් දෙන්නේ. ඒතර රාජ්‍ය තන්ත්‍රයත් අයෝසි වෙනවා. ඒ වගේම දෙක අහන්නේ මහ දැන් මේ රජුරෝ ගිහිගේ ඉන්න රජෙක්. ඒ අහන දැන් විශාල පිරිසක් පැවිදිලා සතුටින් ඉන්නවා. මොකද්ද ස්වාමීන් වහන්සේ පැවිද්ද හම්බෙන සතුට? ඉතින් කිව්වට හම්බෙන්නේ නැහැ පැවිද්දෙන් නිවන් හම්බෙනවා කියලා. ඒක නෙවෙයිනේ මේ අහන්නේ සාමාන්‍ය ඵලයක් නෙමේ මේ ජීවිතේදී මොකද්ද තියෙන ජොලිය කියලානේ කියන්න බෑ. ඉතින් ඒ වගේ අර ප්‍රශ්න තේරුම් ගත්තේ නැති වෙච්චාම ඒ රජ්ජුරෝ දැන් බුදුහාමුදුරු ගාට එල කියන්නේ රජ කෙනෙක් විදියට. මක්කලි ගෝසලගේ වැරදි කියන්න පහත් පිළෙන් චෝදනා කරන කට කතා පතුරන අදහසක් නෑ රජ්ජුරෝ ගාව. අජුර සඳහන් කරන නිසා අවුරුදු 2600ක පවතින බොහොම සભ્ય භාෂාවකට මේක ඇවිල්ලා තියෙනවා. කොටිම්ම කියනවා නම් මක්කලි ගෝසාලගේ પરම්පරාවකුත් නැහැ. කිසිම වார்த்தාවක් අද ලෝකේ නැහැ බෞද්ධ වார்த்தාවකට. ඉතින් ඒකෙදි පේනවා අපි ප්‍රශ්නයක් අහනකොට අග ප්‍රශ්නකට පිළිතුරු දෙනකොට උත්තරේ නෙවෙයි වැදගත් වෙන්නේ ප්‍රශ්නේ තේරුම් ගැනීම පමණයි. අපි ප්‍රශ්නේ තේරුම් ගන්න ගන්න නැතුව අපේ හිතේ තියෙන දේ වක් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒකට යන්නේ කොයිද මල්ලේ පොල් කියලා අපි සිංහලෙන් කියන්නේ. ඉතින් එහෙම වෙච්චාම මේ ඒ ගිහියා ප්‍රශ්න අහන එක නම් උසුප්පු වෙනවා. දැන් අඹ ගැන අහනකොට දෙල් ගැන වார்த்தාවක් දෙනවා නම් දෙල් ගැන අහනකොට අඹ ගැන වார்த்தාවක් දෙනවා නම් ඉතින් වார்த்தාව හරි වැරදි එක නෙවෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ අහන ප්‍රශ්නේනේ. ඉතින් ඒක නිසා අද ඇහුවත් අද ඉන්න භික්ෂු සංඝයා වහන්සේලාගෙන් මොකද්ද ස්වාමීන් වහන්සේ ශ්‍රමණ ඵලය කියලා කියන්නේ කියාවි විශ්වවිද්‍යාලේ ගිහිලා නොමිලේ ඩිග්‍රී එකක් ගන්න පුළුවන්. වෙනකොල්ලොත් එක ෆයිට් කරලා කෙල්ලෙක් හොතට යාළු කරගන්න පුළුවන්. නොමිලේ ඩිග්‍රියක් ගන්න ගෑණියෙකුත් තැන සිවුරින්න පුළුවන්. ඔන්න අද ශ්‍රමණ බල. කියනවනම් කියන්න තියෙන ඔච්චරයි. එහෙම නැත්නම් ගියන් වැඩි ඉංග්‍රීසි ඉගෙන ගන්න chance එකක් තියෙනවා. පිටරට යන්න chance එකක් තියෙනවා. ඔන්න ශ්‍රමණ බල. ඒක කියන්නේ ඒක කියන්නේ තුම මොන වටේ කරකවන. ඉතින් මේකෙන් පේනවා බුදුරජාණන්සේගේ ආනුභව අනුපූර්ව ප්‍රතිපදාව කෙලින්ම අල්ලන්න පුළුවන් ඵලයක් පෙන්ලා වැඩි පටන් ගන්නවා. මේ කියන්නේ ලෞකික ඵල. මේ ජීවිතය හම්බෙන මේ ලෞකික ඵල රාශියක් පෙන්ලා තමයි අවසානයේ නිවන පෙන්වන්නේ සත්තාන විසුද්ධිය සෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමන සත්‍තගමාය ඥායස අධිකමාය නිබ්බානස සත්‍ය කිරියයි නිවනට ඉස්සලා ඵල හයක් පෙන්වනවා ඒ ඵල හය හොඳටම ඔළුවට පොල්ලේ පොල්ලෙන් ගැහුවා වගේ තේරෙනවා සත්තාන විසුද්ධිය කියලා කියන්නේ ෆ්‍රස්ට්‍රේෂන් එක නැති කරනවා මනුස්ස ලෝකේ උඹලා ඉන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් තැවි තැවි අසහනේ. සුබන පළවල තියෙන්නේ අසහනයක් ඕනේ නැහැ. ඒ අසහන වෙන සියල්ල ඇතැල්ලා තියෙන්නේ. අසහන ප්‍රධාන වශයෙන් එන්නේ නැහැ ඉන්නේ. නැහැ වතාවයි. ඊගාටනේ සල්ලි වලින් සල්ලි අතයි. ඒසා නැපිරි කරා වස්තු භෝගයක් නැහැ. දෙන දෙයක් කාලා ජීවත් වෙනවා රටේ පැත්තෙන් බලනවා හිඟන්නේක් වෙනවා. හැබැයි අසහනේ නැහැ. ඉතින් ඒක කිව්වනම් රජුරණ්ඩා කතා කරන දෙයක් නමුත් කලාතුරකින් කෙනෙකුට තමයි ඒක සපේලා කියන්න පුළුවන් වෙන්නේ. මේ හිඟනකම ආඩම්බරයක් විදිහට කතා කරන්න පුළුවන්. මේ පැවිද්දේ තියෙන දුකත් ආඩම්බර සැපක් කරගෙන ජීවත් වෙලා ඒක ගිහිගේ ඉන්න ඉන්න තාම වතුරට බහපු නැති ගිහියට අත දිගහැරලා කියන්න පුළුවන් ඉන්නේ සත්තානං විසුද්ධිය කියලා එහෙමනම් මේ රජුරෝගේ කටේ පිට්ටු හිර කරන්න තිබ්බා දැන් රජුරෝ කියන මට දෙකක් කියන්න හිතුණා ස්වාමීන් වහන්සේ මං කිව්වේ නෑ ඉතින් මෙහෙම අමනෙක්මයි රාජ්‍ය කොහොමද තියාගෙන ඉන්නේ හැබැයි ඉතින් මේ කරන වැඩේ රාජ අපරාධයක් නෙවෙයිනේ ඒක ඔක්කොම කියනවා ඒක ඉස්සෙල්ලා දෙනවා හේතු අප්‍රත්‍ය මනුස්සය කෙලසෙනවා හේතු අප්‍රසිද්ධ මනුස්සය පිරිසුදු වෙනවා කියන. ඉතින් මේ වාදය තමයි සරුවචනච ඉස්සලාම අයින් කරන්නේ මේක තමයි බටහිර ලෝකයේද මේ අපේ දරුවන්ට උගන්වන්නේ. ඔය අද තියෙන සිලබස් එක ඕක තමයි උගන්වන්නේ. හේතු අප්‍රත්‍යයෙන් මේ උඹට පෙරපින් ඕනේ නැහැ මොකුත් නැහැ මම උඹට ඩිග්‍රී එකක් දෙනවා මට මෙච්චර ගන්න දීපා ඊට පස්සේ හිතුවපතු සම්පත් උඹට දෙනවා කතෝලික ආගම පැතුරේ කොහොමද ඉංග්‍රීසි කරගනින් කුලවස්තු ප්‍රශ්නයක් නැහැ. උඹට රාජ්‍යයේ මට්ටමක් දෙනවා සුදු white collar job එකක් දෙනවා. ඊට පස්සේ උඹ තමයි රටේ ආරච්චල, උඹ තමයි රටේ මුලාදෑනි ඔක්කොම ඉවරයි. මේ කුණුහරුපේ තමයි අද විද්‍යාව කියලා උගන්වන්නේ. බයලජ්‍ය දෙකක් ඕනේ නැහැ. පින්පව් ඕනේ නැහැ. කම්මෝගෝචිකාගෝ සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කර දෙයි. ඉතින් මෙව්ව කෙරුවට පස්සේ දරුවෝ කර්මයේ සහ කර්මඵලය අදහන්නේ නැතිකම අම්මට අපරසලකන්නේ නැතිකම ගුරුවරයෙකුට ශිල්පේ සලකන්නේ නැතිකම පිළිබඳව අම්මලා තැවුනට තාත්තලා තැවුනට කරන්න දෙයක් නැහැ මොකද අමනයක් නැහැ අමනේ උනේ අමන භාෂාවක් නුගන්නන්නේ මේ අවුරුදු 200ක විතර අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම කියන්නේ ඔය පරණ හරමිටි තියාගෙන කරන්න බෑ. අධ්‍යාපනය තමයි මනස තීන්දුව කරන්නේ උගත්කම විතරයි. කුලයේ ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් වෙන ගුණ ධර්ම ප්‍රශ්නයක් නැහැ. වැඩි කියන සැලකිලි ප්‍රශ්නයක් නැහැ. මේක ගත්ත ගමන් හරියනවා. ඉතින් මේක එන්න එන්න වැඩි වෙනවා. එන්න එන්න වැඩි වෙනවා. මොකද මේක හරිය ජනප්‍රිය ගතියක් වෙන්න. මේකට කියනවා සමාජවාදී කියලා. මේ කියන ඕනම කෙනෙකුට තරහතරම් මොකුත් නැතුව ඒ කියන්නේ කර්මෙන් වෙන ප්‍රශ්න වලින් නැතුව ඔක්කොම සමතලයකට එන්න පුළුවන් කියලා. ඉතින් මේක තමයි පැතිරෙන්නේ. මේක තමයි බුදුරජාණන්සේ ඉස්සල්ලාම් ප්‍රතික්ෂේප කරන්නේ. ඒ ශාස්ත්‍රාස්ත්‍රවරුන්ගේ පළවෙනිව තමයි මක්ඛලිකෝසාල වාදය. ඒකට කියන්නේ අ හේතු අප්‍රත්‍ය වාදය කියලා. කිසියම් මේ හොඳක් නරකක් හරි වැරද්දක් බයක් ලැජ්ජාවක් සික්මීමක් සීලයක් කිසි වැඩක් නැහැ. කොච්චර සිල් රැක්කත් ඒ මිනිස්සු අමාරු වැඩනවා. කිසිම සිල් රැකේ නැති වුන් සැප විඳිනවා. ඒකෙන් ඉඳපු ගමන් කැරකිලා කැරකිලා කොයි වෙලාවක හරි අර සුවිප් පදිනකොට ඩ්‍රම් එක කරකවල කරකවල උඩින් මේක ඇදලා ගත්තාම දිනන අංකේ කැරකිලා ඉන්නේ. අන්න ඒ වගේ ඉඳපු ගමන් එකේ නිවන් දකින්නවා. ඒකට කිසිම මූල ධර්මයක් නැහැ, න්‍යාය පත්‍රයක් නැහැ, සමීකරණයක් නැහැ. සංසාර කරකිල්ලේදී භ්‍රමචර්ය කියලා එකක් නැහැ. වීරිය කියලා එකක් නැහැ. පුරුෂ තාමේ පුරුෂ බලයේ පුරුෂ පරක්‍රමයක් ඕනේ හැම එකාම මැල් ගැඩවිලෝ. මිනිස්සු සත්තු හැම එකාම මැල් ගැඩවිලුන්ට කිසිම ශක්තියක් මුකුත් නැහැ. ඒ නිසා කරබන තියෙන දැක් කාල පැත්තකට විලා ඉන්න එක විතරයි ඉන්නේ. මේ තමයි මක්කලි ගෝසාල වාදී. ඉතින් ඕක අපි දැන් මක්කලි ගෝසාල වාදී කියලා පිටට කියලා ලේබල් ගැහුවට ලංකාවේ ආර්ථිකයේ තියෙන 100%ක්ම උතර. ලංකා දේශපාලන ප්‍රතිපදා 100%ක් උතර. අපේ ඉන්න සමාජ විද්‍යාඥයෝ 100%ක් මේක පෙන්වන්න මේක තමයි ඔප්පු කරලා පෙන්වන්න හදන්නේ. ඔප්පු කරන්න කරන්න වෙන්නේ මොකද්ද? භෞතික පැත්ත දියුණු වෙනවා, ආධ්‍යාත්මික පැත්ත සෝදපාලුවකට ලක් වෙනවා. බයලජ්‍ය දෙක නැති වෙනවා. ඉන්දිය සංවරය කරන්නන් නෝන්ජලයන් බවටපත් වෙනවා. සිල් රකින්නෝ තමන් විහිම්ම හිරගෙදරකටපත් වෙච්ච එරිමහා කඳවුරක ඉන්න පිස්සු බවටපත් වෙනවා. ඒක ලෙවල් ලෝකේ යන්නේ ඔය වැඩි ඡන්දෙට. කවුද වැඩි හොයි වැඩි වාසියකට හොයිය පැත්තට යනවා. ඉතින් ඒගොල්ලන්ට නායක වෙච්චාම මේ කවුදර සංජය කියපු කතාව තමයි කියන්න වෙන්නේ. සංජය ගාට ගිහිල්ලා කෝලිත උපතිස්ස දෙන්න කියලා තියෙන අපිට සාස්ෘණ වංශනමක් හම්බුණා. උන්වහන්සේ හරියට ඥානෙට කතා කරනවා. අනුපූර්ව ප්‍රතිපදාව කියලා දෙනවා. ප්‍රඥා ගෝචරයි. මා අපි ඔබතුමා අපිට මෙතෙක් උදව් කරපු නිසා කියන්න බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක යන්න එනවා. හැබැයි අපි යන්න තීන්දුව කළා ඉවරයි. මේ මේ සංජයගේ ප්‍රධාන ගෝල දෙන්න කතා කරනවා. ඊට පස්සේ සංජයට දැන් ඉතින් එක පැත්තෙන් හරි අප්සෙට් Tamange හොඳම ගෝල දෙන්න කඩාන යන්න හදනවා. දැන් ගියාට පස්සේ උඹලා හොඳයි මං වැරදි කියනත් බැරි නිසා ආනවා පොලිත උපදේශ දෙන්නගේ දැන් ඔය ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඥානවන්ත වුණාට ඥානීයට ධර්ම දේශනා කරාට අද්දුරු ප්‍රතිපල තිබුණාට වැඩි සෙනග යන්නේ ඒ පැත්තටද නැත්නම් වැඩි සෙනග ඉන්නේ ඔහේ සාමාන්‍ය විදිහට ගත කරලා ජොලියේ ඉන්න පැත්තේද කියලා. ඒක පොලිත උපදේශ කියනවා ස්වාමීන් වහන්සේ බුදුහාමුදුර කොච්චර ඥානවන්තද දේශනා කරත් අද්දුරු ඵල තියෙන දේශනා කරත් ඊටාම සුළුතරය තමයි යන්නේ පැත්තට. එහෙනම් උඹ සුළුතරය පැත්තට උඹ බලයන් මං බහුතරයට උපදෙස් දීගෙන මන් නතර වෙන්නම් කියන්නේ. වැරදි නෑ නේ අදහස. සංජය දෙන්නේ උත්තරය එච්චරයි. ඉජීතන වාසියතට හොයියා වැඩි ජනතන්දර ගියාට පස්සේ ඒ ඥාණයට පයින් ගහනවා. ඉතින් ඒ සංජය කියව කතාව කතාමත් හොල්ලන්න බෑනේ. ওই සුළුතරේ පැත්තට උඹලා යනවනම් ඵලයන් මම අර බෞතරේටේ කියන්නේ මට අලිපන්තික නායකකම සමාජිකකම ඕනේ මට බලුපන්තියේ නායකකම හොඳයි. මම බලුපන්තියේ නායකයෙක් වෙලා මම ගිහලා අලිපන්තියේ සමාජිකත්වය ගනිලා. ඉතින් ඒකට වැඩි ඡන්දයෙන් පරදිනවනේ ඇත්තටම ඔය අලිපන්ති නායකත්වය ගන්න එක බල්ලෝනේ ගන්න වැඩි අලියන්න වැඩි. උන්නෝම ඡන්දයක් තියෙනවා. ඉතින් ඒකේ දිහේ තමයි අපි මේ අපිත් විනිශ්චය කරන්නේ අපි තීන්දුවක් අරගන්නේ, අපි දරුවන් යොමු කරවන්නේ, අපි පොත්පත් ලියන්නේ, අනුශාසනා කරන්නේ. ඉතින් බුදුහාමුදුරන්ගේ කියලා කිව්වට අපි මේ මක්කලි ගෝසාල වාදයේ තමයි ගත කරන්නේ. මේකේ නෑ කිසිම හේතු ප්‍රත්‍යක් නෑ. සියල්ල අහම්බයක්. අන්තික ලස්සනට කියනවා සියල්ල කලින් තීන්දුවලා ඉවරයි. බල කොච්චර දඩමැව්වත් මේක වෙනස් කරන්න බෑ කොහොම එඩිට් කරන්න බැරි DVD එකක් චිත්‍රපටයක් ලෝකෙම ජීවිතය කියන්නේ ඒක බලානින්න විතරක් පුළුවන් වෙනස් කරන්න බෑ. ඒ නිසා උඹලා තාටමලා භ්‍රමචර්ය රැකලා සීන්ද්‍රිය සංවර කරගෙන දැඟලුවාට මොනම දෙයක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒක හිම්මයි කියන මතය තමයි මක්කලි ගෝසල් කියන්නේ. ඉතින් බුදුරජාණන්සේ මේකේ කොටසක් බුදුරජාණන්සේගේ ධර්මයේ ඔප්පු කරන්නත් පෙන්වනවා. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා තමන් කරා එන කර්ම ශක්තිය තියෙනවනේ. ඒ කර්ම ශක්තිය ආඩපස්සේ ගැන කනගාටු වෙන්න එපා. ඒක වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න පුළුවන් නම් පළවෙනි දියුණු ප්‍රයත්නේ පුළුවන් වෙයි. බැරි නම් ඒකට යන්න අරපන්. ඒක තීන්දුව වෙලා ඉවරයි. උඹට කරන්න දෙයක් නැහැ. ඒක ශාක්‍යයන් විනාශ කරන්න අජාසත් දඟලනකොට මේ අජාසත් රජු තමයි මේ ඔය කතා කරන්නේ. ඒ විදුඩමනේ මේ අජාසත් රජු අතාත්මරපේ කරා. කතා කරන පුදුරේ පළවෙනි සැරේ උත්සාහ කරන දෙවෙනි සැරේ උත්සාහ කරන ඊට පස්සේ කඩබන් නිකන් ඉන්නවා. ඒකෝර දන්නවා මේක කොහොමඩක්වත් වළක්වන්න බෑ කියලා. එහෙම පැත්තක් තියෙනවා. මක්කලි ගෝසාලත් ඒ පැත්තක් කියනවා. එයා එක සමස්තයක් වශයෙන් කියනවා. බුදුජානස කියන්නේ මගේ ධර්මයේ ඔප්පු කරන්න කොටසක් විතරයි ඔය කර්ම ශක්තියෝගේ ක්‍රියාත්මක කරනවා. මෙයා කර්ම ශක්තිය පිළිගන්නේ නැහැ. ඉතින් මේකේ ගත යුතු රාශියක් තියෙනවා. කවුරු ප්‍රශ්නයක් අහනකොට ඒ ප්‍රශ්නේ තීරුම් අරගෙන ඒ ප්‍රශ්නේ හරහා යාට ආපහු උත්තර දෙන්න ඇමරිකාවේ රිසර්ච් වලින් කරලා තියෙනවා අනාගාමී වුණාට පස්සේ තමයි පුළුවන් කියලා. අනාගාමී වෙච්ච මනුස්සයා කවදාකවත් උත්තරය ගැන හිතන්නේ මෙයා ප්‍රශ්නේ මතුවෙන්නේ රාගයෙන්ද ද්වේෂයෙන්ද මොහේන්ද තණ්හාමාන දිටුලින් කොහෙන්ද ප්‍රශ්නේ මතුවෙන්නේ කියලා බලලා එහා මහපු ප්‍රශ්නේ අහන්න ගත්ත උත්තර වලින්ම ඒක දිගේම අරින උත්තරේ සෝවාන් සකදාගාමි වෙනකොට උත්තරේ ප්‍රශ්නේ දිගේ ගැළපීමක් තියෙනවා ඒ ප්‍රශ්නේ හරහාම නෙවෙයි අප උත්තර යන්නේ පුතඥයා යන්නේ කොහෙද මල්ලි බෝල් තමයි ඇහුවොත් උට ඇහෙන්නේ වෙන මොකද්ද? ඒ උත්තර දෙන්නේ තව එකක්. උත්තර දීපු අරමනුෂයා දීපු ප්‍රශ්න තේරුම් ගත්තේ නැහැ කියලා තේරුම් ගන්න යනකොට ඔන්න ගහ ගන්න. ඒ මේක සම්පූර්ණ අවුල් විකාර ලෝකයක් තියෙන්නේ. ඒ තියෙද්දි එහෙම තියෙද්දි අද කියන්නේ අද යුගයේ ජනමාධ්‍ය යුගයක් කියන්නේ. ජනමාධ්‍ය යුගයට මම කියන්නේ අමන යුගයක් බයලජ්‍ය නැති යුගයක් කියලා. ජනමාධ්‍යකාරෝ කවුරු හරි ඉන්නවනම් සමා වෙන්න මට අමනියෝ කිසිම බයලජ්ජාවක් නැහැ. ඕනේ ගුණ හරපයක් කියනවා. අද පත්‍රවල විතර, අද රේඩියෝ එකේ විතර, අද ටෙලිවිෂන් විතර විතර බොරු කියන දෙයක් මුල් ලෝකෙම ඇත්තේ නැහැ. ලිකිනෙමුත් දන්නවා, අහනෙමුත් දන්නවා. මේ කියන්නේ බොරු කියලා. ආන්නේ මේකක් කරලා තියෙන මොකද්ද? මේ අ හේතු අප්‍රත්‍යවාදී නැත්නම් ඒකට කියනවා මහලාට අවස්ථාවාදී කියලා. තමන් ළඟ සුදුසුකම් නැහැ. හැබැයි මට ඕන දේ මං හොඳින් හරි නරකින් හරි ලබා ගන්න මන්ත්‍රීතුමාගේ ලියුම ගන්නවා. නැත්නම් හුණියම් කරනවා නැත්නම් මරනවා ආහන්නේ ක්‍රම තමයි ඉතර වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඉස්සරහට මේ ක්‍රමයේ දිගේ ගියොත් දරුවා ප්‍රධාන වශයෙන් වෛර කරන්නේ අම්මට තාත්තටයි කියන එක අද්දුටෝයි ප්‍රත්‍යක්ෂයි. දෙක මේ ධර්ම උගන්වපු ගුරුවරයාට. තුන්වෙනි වශයෙන් තමන් මරා ගන්නවා තමන් සීදීනසා ගන්නවා. මොකද විභව තණ්හාවත් එක තමයි ගමන යන්නේ මේකේ. ඉතින් බුදුජානනාංශ මේක පෙන්නලා බුදුජානනාංශ මේ මේ ඉවර වෙනකොට සූත්‍රේ පේනවා. අජාසත් රජුරවඬ මේ ජීවිතයේ ශ්‍රමණ ඵල පෙන්වන්නේ උන්වහන්සේ බොහෝම සරල දේවල්. ඒ කියන්නේ අපිට රෑ ඇඳේ නැගිටින්න දෙයක් නැහැ බබා ලඬන්නේ නැහැ. අපි ජොලිය බුදිනවා. කාටද නැහැ කියන්න පුළුවන්. අපි රෑ ඇඳේ තනියම බුදිනවා ප්‍රශ්නයක් නැහැ අපිට කිසි බබා ලඬයි කියලා ප්‍රශ්නයක් නැහැ. අරක නැහැ මේක නැහැ කියලා ප්‍රශ්න නැහැ. අන්‍යෝගේ බොහෝම සරල ටිකක් තියෙනවා. අද හාමුදුරුන් නැති කරගෙන තියන්නේ ඕන ඕක. ඒ දෙන්න හදලා තියෙන සරල භාවයේ නැති කරගෙන ඊඩම් බෝදල් ලියාගෙන අරකයි මේකයි තියාගෙන ඊට පස්සේ මිනිස්සුන් කරන තියන නිින්දත් නැති වෙනවා.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 ඊපස්සේ ආයෙ හංගන්නේ වගේ මැරලා යනවා. ඉතින් මේ ටික තේරුම් ගන්න නැතුව අර පරණහුල්තාට ඔය මේ අවශ්‍ය ශිල්පයක් බඩ රසාවට දෙයක් හදාන ගත කරනවා නම් කොච්චර සරලද. ඒක වෙන්නන්නේ ගොරකයෝ වැද්දෝ පසුබාන මේ මේ හනමිටිකාරයෝ එහෙම බෑ ඉංග්‍රීසි නම කියන ජොබ් එකක් තියෙනවා. නැත්නම් ඉංග්‍රීසි ඩිග්‍රී එකක් තියෙනවා. නැත්නම් ඉංග්‍රීසි සහතිකයක් තියෙනවානේ. බහන සුද්ධා පිට දීලා තියෙන කරකොල අතාරපු කරකැවි. ඉතින් ඒක නිසා මේවා දිහා බලනකොට ඒක පැත්තකින් සතුටක් ඇති වෙනවා. අපි වෙනි අධ්‍යාපනයකින් හැදිලා අපේ දෙමාපියොත් අපි මේ පැත්තට යොමු කරලා තියෙද්දි තාම ਸਰවඥසික ධර්ම වැඩ අපි කොච්චර වැරදෙනකින් පටන් අරගත්තත් සරල භාවයට යන්න තියෙන පාර කිසිසේත්ම අවරන්න බෑ. ඒ නිසා අපි තීරුම් අරගෙන ඉන්න ඕනේ දැන් සෑහෙන පටලවාගෙන තියෙනවා කවුරුත් නිසා නෙවෙයි උඹේම අමනකම නිසා උඹේම තණ්හාව නිසා. ඒක දන්නවනම් මම මේ පටලවාගෙන තියෙන්නේ අවිද්‍යාවයි තණ්හාවයි නිසා මේ අවිද්‍යාව දන්නම අම්මා අප්පා දුන්නත් නෙවෙයි. කවුරුත් කරපේ ගන්න නෙවෙයි.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 ඉතින් ඒක තමයි භාවනා කරනකොට අවශ්‍ය කරන මූලිකම සුදුසුකම මූලික අවශ්‍යතාවය. Taman නොදන්න කෙනෙක් බව, ආදුනිකයෙක් බව, නවක ආධිකම්මිකයෙක් බව, නවකයෙක් බව දන්න ඕන කෙනෙකුට හදන්න පුළුවන්. ඒ වුණාට තමන් බාර ගන්න ගුරුවරයා තමන්ගේ නෝන්ජල්කම් බාර නොමකට යොමු කරනවා නම් ඒක දැනගැනීමේ ශක්තියක් තියෙන්නත් ඕනේ. ඒ නිසා කොච්චර අපි හරි කියන නියති මාර්ගයේ ගමන් කළා අත සම්මාදිට්ඨිය හිටියත් මේ වැරදි දේවල් ගැන අසාධන ගැනීම කාලේනාස්ති කිරීමක් නෙවෙයි අපි මගහරලා ඇවිල්ලා තියෙන බොරු වලවල් ටික තේරෙනවා. තව ඉස්සරහට කොච්චරක් මේ වගේ දේවල් තියෙනවද? නිසා සීබුද්ධියක් ඇතුව මේකට කියන්නේ මේ සාමාන්‍ය පළවලට කියලා කියන්නේ උරගා බැලීමේ හැකියාව. දැනට Taman මේ විදින පළ දෙඤ්ඤන් සල්ලි වෙන්න බෑ. දැනටම බුද්ධ විදින්න. ඒ විදියට ගියාම මේට වඩා විශාල ඵලයක් ඉස්සරහට ලැබෙන්නත් ඕන. ඒක නිවන කියලා කියනවා. නමුත් මේ ඉන්න හැම චිත්තක්ෂණයකම තමන්ගේ අසහනි දුර්වීමක්, ආතතිය දුර්වීමක් සිද්ධ වෙනවා නම් එහෙනම් හිතා ගන්න පුළුවන් වර්තමානයේම ශ්‍රමණ ඵල තියෙනවා කියලා. ශ්‍රමණය කියලා කියනවා මේකේ සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කාටත් සම්ප්‍රදාන කුල ශ්‍රමණයා කියලා කියනනම් උපසම්පදා භික්ෂුවකට නමුත් ඕන යෝගාවචරයට ගන්න පුළුවන්. ඒ නිසා ඒ සාමාන්‍ය ඵල පිළිබඳ හැඟීමක් නැති කෙනා අල්ලපු ගෙදරින් අහනවා ගුරුවරයෙන් අහනවා මම මේ දේ කරුවොත් මට මොකද්ද හම්බ වෙන්නේ කියලා. ඒ කියන්නේ කිසිසේත්ම තමන්ට තමන්ගේ ඒ ප්‍රත්‍යක්ෂයක් අත්දැකීමක් අතවාසියක් නැති කෙනා. ඉතින් මම හැම වෙලාවෙම සැකෙන් ජීවත් වෙන්නේ ඒ වගේම හිතනවා මේකේ මේ গুপ্ত බල ඇති, ගුඪ බල ඇති මොනවාරි හම්බෙගෙන බුදුන් කියන යථා භූත ඥාන දර්ශනය. ඇති දේ ඇති හැටියට දැකීම තමයි පළවෙනිම ඵලය. ඒ හුඟ දෙනකොට ඒකමදි. ඒකට ඊට ඕන වෙන මොකද්ද මේ දරා කියා ගන්න බැරි গুপ্ত ගුඪ දේවල්. ඒව එකක්වත් ඔය ආගම ඒව ගැන බුදුහාමුදුරන්ට ආරූඪ කරන්න ගියාට බුද්ධ ධර්මයේ කිසිම දන කාරුණා කළා නැහැ. උන්වහන්සේ පැහැදිලි ප්‍රකාශයක් කරනවා මම මිනිසෙක් කියලා. හැබැයි ආගම දෙයියන්ටත් එහාට ගිහිල්ලා තියලා බුදුහාමුදුරුවෝ ඈතක තියලා කිට්ටු වෙන්න එපා ওই පැතර අපි මෙහි ඉඳලා පාරමිතා පුරණක විතරයි කියන්නේ කියලා අර වෙනසක් ඇති කරන්න උත්සාහ කරනවා. නමුත් මේකේදී ਸਰවඥාන්සේ වෙනසක් කිසිත් නැහැ. බුදු වෙලා ඉන්න මමත් පැවිදි වෙන්න ආසකන උඹෙත් මෙන්න මේ පළ ටික මනුස්ස මොලෙන් විඳින්න පුළුවන්. ඒක කවුරුත් ඇවිල්ලා කියලා දෙන්න ඕනේ කියලා මේ සාමාන්‍ය ඵල සූත්‍රය ඒක හරි වටිනවා. හැබැයි මේක අඩුවෙන්ම කියවන්නේ සංඝයා. මම කියවන්න ලැජ්ජයි. මොකද මේ සංඝයා හොයාගෙන යන දේවල් මේක වන මේක වන කරගන්න දේවල් හොයන්නේ ආද. ඉතින් සරලකම සාමාන්‍ය ජීවිතයේ ඉන්න ගතිය මේක නෑ. ඉතින් මේ ටික මට හිතනවා කියන්න තව තියෙන මේක ගොඩාක් ලස්සන රසවත් වචන රාශියක් අරපත් වුණා. කෙසේ නමුත් මම ආරාධනා කරනවා විවෘත සාකච්ඡාවකට මේ මතින් හෝ තම තමන්ගේ භාවනා අධ්‍යක්ීම් මතින් හෝ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ කියලා. කාටවත් ඕනේ නැහැ ධර්ම සාකච්ඡාවක් මට වෙන්නේ. මම නැගිටලා ගිය ගමන් හැබැයි එනවා එක එක ගෙවල මගෙන් අහන්නේ. මේ ධර්ම සාකච්ඡාවට ගියාට පස්සේ ඔක්කොමලා බිල් වගේ එනවා. ඒ කියන්නේ මේ මේ පුද්ගලිකව පුද්ගලිකත්වයක් තියෙනවා මෙයාට. ඔව්. සතියේදී ආනාපාන සතියේ ගොස් ආකාරයකින් දකින්න කියනකොට අපි එතෙන්දී අපේ හිතෙන් හදාගත්ත ලේබලයක් ගන්න ගතියක් මට දැනගන්න කියන්නේ ඒක දිහා අපි එක එක පාරක් එක දිහා අපි හිතමුකෝ සියුම් හරි එහෙම එක විදිහක් බලුවට පස්සේ එතනින් එහාට මුළු භාවනා කාලයම අපි දකින්නේ අර අපි හදාගත්ත රාම වශයෙන් එතකොට ඒක එතකොට ඒකෝසාරයෙන් දකින්න කියන දේ හරි විදිහට දකින්නේ කොහොමද කියන දේ මේකට කියන්නේ මෝඩ වැඩුව ආයුධත් එක්ක පොරබදනවා කියලා. ආයුධ මල්ලේ කොච්චර ආයුධ තිබුණත් තමන් වැඩ කරන්න ඕනේ මේ ආයුධය කියලා දන්නවනම් ඉතුරු මල්ලේ ප්‍රශ්නයක් නැහැ. මල්ලේ ඔක්කොම ආයුධ දින ඔක්කොම වැඩ පෙන්වන්න ඕනේ ඔක්කොම ආයුධ ඔක්කොම අත ගන්න ඕනේ කියලා ආයුධ පෙන්න පෙන්න ඉන්නකොත් ඒක ආයුධ ප්‍රදර්ශනයක් වෙනවා. වඩුකමන්නේ. ඒ නිසා මතුවෙන දේ බලන්න. ඒක ලේබල් දැම්මේ නේද කමන්නේ. ඊට පස්සේ තමයි ලේබල් නොදක ඉන්න බැරුව යනවා. කාටද කියන්න වෙන වෙලාව. ඒ නිසා දැනුම මූලධර්ම එහෙම නැත්නම් මේ සමීකරණ කිසිසේත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Tamanට ඇති හැටි බලන එක විතරයි තියෙන්නේ. ඇතියට බලන එක ලේබල් එක ඇලවිල්ල අත්‍යවශ්‍ය නැහැ. ඒක ඒ කියන්නේ ආයුධත් එක පොර බදන්න එපා. ආයුධ කොච්චර දිනුනත් අවශ්‍ය උපකරණ අරගෙන වැඩේ කරගන්න ඕන නම් එච්චරයි. මේ තියෙන ආයුධ ඔක්කොම එළියට අදින්න ඕනේ. ඔක්කොගෙන් වැඩ ගන්න ඕන කියලා එහෙම ගන්නෑ. වැඩේ මොකද්ද කියලා බලන්න නිසා මේ ප්‍රകൃතිය ඇති හැටිය මතුවෙන දේ දිහා බලන්න යනකොට පිටිපස්සේ තියෙන බුදුචාන්සේ පෙන්ලා තියෙන එක තව කෙනෙකුට sannivedanaya කිරීමේ වචන ටිකක් විතරයි. Taman මේක දැක් ගැනීමට ඒක බාධාවක් වෙන්න බෑ. මොකද ඒකලස ආකාරය දත යුතුයම නෑ භාවනා කරන්න. දන්නවා කියන එක කරදරයක් වෙන්න ඕනකමකුත් නෑ. දැනෝ කියන කරදරයක් නෙවෙයි. මොඩවඩුව ආයුධ වලට බය නෑ. මොඩවඩුව බයයි. වඳුරට දැලිපියා වුණා වගේ. දක්ෂ වඩුව ආයුධ කොච්චර තිබුණත් ගණන් ගන්න තමන්ට ඕනේ ආයුධය ඕනකින් පාවිච්චි කරනවා. ඒ නිසා තා පොඩ ප්‍රශ්න විස්තර කරන්න එතකොට තේරෙයි මේ කොතනද පටලවිලා තියෙන්නේ කියලා. නැත්නම් මේ උත්තරය ඇතිනම් එහෙනම් කමක් නැහැ. අවසානයේමත් කලින් වතාවක ඔබවන්ති දේශනා කළා අපිට මේ බලන දේ පේනවා පේන දේ දකින්නේ නැහැ බලන දේ තමයි පේන්නේ කියලා. ඉතින් මොකක්ද දෙයක් අපිට බලන්න ඕනේ කියලා හිතාගෙන ඒක දිහා බැලුවොත් අපිට ඒකේ වැටහීම ගොඩක් එනවා කියලා ඔබවහන්සේ කලින් මේ උපදේශයක් දුන්නා. ඉතින් මේ මේකෙදිත් අපිට අර ගොඩක් දේවල් දකින්නවා දැක්කට අපි හොයන්න නැති ඉන්න ඒ දකින්න නැති කත් මේ තේරුම් ගන්න ටිකක් තත්ත්වයක් තියෙනවා. ඇතර මේ කුකුල්පනේ සුදර්ශන ස්වාමීන් වහන්සේමයි දේශනාට කිව්වේ තියෙන දේ පේන්නේත් නැහැ, පේන දේ තියෙන්නේත් නැහැ. ඒ වුණාට භෞතික විද්‍යාව කියන්නේ මේ පේන දේ තියෙනවා, තියෙන දේ පේනවා කියන පද නෙමෙයි. ඒක දිවතනපසන සූත්‍රයේදී සර්වත්‍යංශය දේශනා කරනවා. පෘථග්ජනෙක් යම් දෙයක් ඇත්තේයි කියන්නේ නම් ආර්ය විහාරයේ නැත්තේමය. ආර්ය විහාරයේ යමක් ඇත්තේ කියන්නේ නම් පෘථග්ජන විහාරයේ නැත්තේමය. ඒ නිසා මේක ඔළුවෙන් හිට ගත්ත ලෝකයක් තියෙනවා. ආර්ය විහාරේ තියෙන නිවන විතරයි. පුතජනට පේන්නේම නැහැ. ඉතින් පුතජනක කහ පාටද? හතරස්ද? රවුම් ආකාරද තියෙනවනේ පේන්නේ බෑ. පුතඥය කියනවා අපි ලාභ සත්කාර සම්මාන සිලෝක තමයි පේන්නේ. ඒක තමයි මැරෙන්නේ. ඒක තමයි ආරි විවරේ කියනවනේ නෑ. එහෙම කල්ලුකේ නෑ. ලාභ සත්කාර සම්මාන සිලෝක කියලා කියන විවේකී අනිත් පැත්ත මේකේ තියෙන විවේකයේ විතරයි උඹ උඹල කට්ටිය කියලා මවාගත්ත දේවල්. ඔය ශිෂ්ටාචාරය ඇති කරගත්ත කටුවට උනක් ඕක. උඹල මුළු ජීවිතේ පුරා මැරෙන්නේ. ඔකට ආරි විවරේ ඔක තඹේකට තරගන්න. ඒ නිසා ධානුපසන සූත්‍රයේ තියෙන තියෙන දේ පේන්නේත් නැහැ, පේන දේ තියෙන්නේත් නැහැ. දෙවිසක් සත්‍ය දෙකක් හදාගෙන දෙකක් ගැන කතා කරගෙන ඉන්නවා. ඊට අමතරව තියෙනවා දකින්න බලිනවා කියලා වෙනසක්. දකින්න දේදී මම දැක්කා කියලා මේ අයිතිවාසිකම් එක දැක්කනේ බැලුවා නෙවෙයිනේ. බැලුවද එනම් අයිතිවාසිකම් කියනවා. මම ඔයා බලා කටයුතු කරන කෙනෙක් මෙන්න මේක දැක්කයි කියලා අපි කොමිට් වෙනවනේ ඒකට. දකින්නේ එහෙම වෙන්නේ නිසා දකින්නේ මත යන එකෙන් අපි සංස්කාර කර ගන්නවා අඩුයි බලන දේ. ඔයා බලන දේෙන් තමයි අපි සංස්කාර ඇති කරන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ තා ටිකක් පිරිසුදු වෙන්න ඕනේ. ඔතන මේ වචන ඒ ඒ උපමාන හය පටලවාගෙන ප්‍රශ්න අහන්නේ. ඒක සුද්ධ කරගත්තාම එක එක ස්ට්‍රෑන්ඩ් එකේ ප්‍රශ්නේ නැගුවොත් ප්‍රශ්නයක් නැහැ එතන. අහන එක පොඩ්ඩක් පටලවිලා තියෙන මම මේ කෙරුවේ ඒකට දැනුම ටිකක් එකතු කරන එක. අවසරයන්හන්ස මේ දැන් සක්මන් කරද්දී එහෙම අපි මුලදී මේ නම් කරාට දැන් මම දකුණු වශයෙන් නම් කරගෙන ගිහිල්ලා මේ කියන්නේ හොඳ සැන සංසිඳින කියන්නේ හිත තැම්පත් ආකාරයෙන් ඒ සක්මන යද්දී තේරෙනවා මේ නම් කරන එකත් මේ අපි එක නමක් දෙනවා කියන්නේ ඒක එච්චරම සාර්ථක නෑ එහෙම දුන්නයි කියලා මේ ඊට වඩා ඒක අර ඒ දැනීම විඳිමින් යන එක මේ ඊට වඩා හිතට සහනයක් කියලා. ඒ වගේම මේ ආස්වාස ප්‍රාස්වාසය වුණත් ඒක දැනීම විතරක් නිකන් දැනීමින් යන එක මේ නම් කරනට වඩා සහනයක් කියලා හිතනවා. මේ හැබැයි ඒක වුණත් මේ පවත්වන්ට යම් කිසි එකන මොකක් හරි නම් කරන්න කරන උත්සාහයම මේ හිතේ අර සැමසුම් ප්‍රමා මේ සැමසිල්ල නැති කරන දෙයක් ඒක සංස්කරණයක් වගේ ගැන වැරදි අදහසක්මයි හැඳලාම දෙන්නේ නමුත් ඒකත් පවත්වාගෙන යන්දත් උත්සාහයක් කරන්න ඕනේ කියලා හිතනවා ගැන මේ ඒක අමාරු එහෙමනිකන් දැනෙනදී දැනෙනදී විදිහටම දකිමින් යන එකක් උත්සාහයකින්ම මේ පුරුද්දක් කරන්න ඕනේ නේද කියලා හිතනවා. ඒ කියන්නේ යම් කිසි නම් කිරීමක් කරන එක හිතට මේ ඒ කියන්නේ ඒක සංස්කරණයක් වගේ තේරුණාට සංස්කරණය නොකරමින් යන්නත් උත්සාහ කරන්න ඕනේ. නේද? ඒ කියන්නේ එකක් පුරුද්දක් බවට පත් කරන්න ඕනේ නේද? මේ කියන්නේ වචී සංඛාර වචී සංඛාර තමයි විතක්ක ਵਿਚාර වශයෙන් නම් කරන්නේ. ගැඹුරෙන් කියනවා විතක්කේ තමයි යෝ නම් කිරීම කරන්නේ. නම් කිරීම කරන්නේ බොහෝ දේවල් අතර එකක් වෙන් කර ගැනීම සඳහා අපි නම් කිරීම කරනවා. නම් කිරීම කර නම් අඬ ගහනවා. නම් අඬ ගහපම කොච්චර සෙනක හිටියත් අඬ ගහපු නම එක්කන විතරනේ ඉන්නේ. එතකොට පිළිවෙලක් තියෙනවනේ. නැත්තම් මේ ඔක්කොමලා එන්න කිව්වොත් එහෙම ප්‍රශ්නේ නැනේ. අපේ ඉස්කෝලේ යන කාලේ අපේ මුළු ඉස්කෝලේම හිටියා 500ක් විතර සෙනඟ. පහ පාල බාලන්සේ 10 පන්තිවල විතරයි තිබුණේ ඉස්කෝලේ. ඉතින් අටේ පන්තියේ හිටියා සේරම් කියලා ළමයි. ලොකු සර් හරි සරයි. ළමයින් කතාල කරා සේරමට එන්න කියන්නේ කියලා. අරු කියලා කිව්වා සේරමට එන්න කියන්නේ කිව්වයි කියලා. අටේ වන්තියේ සේරමට එන්න කියන්නේ කිව්වා. දැන් අටේ වන්තියේ සේරම ආවා. එළ ඔෆිස් එක ගාවින දැන් හරි බයයි ඔක්කොමලා දන්නව ගහන්න තමයි කතා කරලා තියෙන්නේ කියලා. ලොකු සර්ට හොදව තදෝනා. මේ පන්ති පාඩම් කරන වෙලාවේ සේරම ඇවිල්ලා ඔෆිස් එක ගාවින. ඊට පස්සේ මේ මොකද තමයි සමිඳුර කරන්නේ? මොනවද කවුරු හරි කියන්න බෑ සර් සර්ට සරට මෙන්න කිව්වයි කියලා. ඉතින් කවුරු කටව ඇසේ සර්ට හොඳටම තද වෙලා බැලලා කවුද ගිහිල්ලා කිව්වේ කියලා දැන් පණිවිඩකාරය හොයන්න දැන් සර් ලොකු සර්ට මතකත් නැහැ පන්ති උන්න මතකත් නැහැ හොයන ඕනනට අනේ අහිංසකෙක් ඇවිල්ලා කිව්වා ලොකු සර් ළඟට යන්න ඇත්තටම හරි බයයි අග්‍රවිංශකාර්තුමාලාට. අනේ සර් කිව්වනේ මට සේරන්ට එන්න කියන්න කියලා මම ඉතින් සේරමට එන්න කියන්න කිව්වා. එතකොටයි ලොකු සර්ට තේරෙන්නේ මේ සේරම කියන එක සේරම කියලා ඇහිලා තියෙනවා. ඔය සේරම આવොත් ලොකු සර්ට වැඩි කරගන්න බෑ සේරම්. සේරම් කියලා කියන එක මිනිස්සෙගේ නමක්. එතකොට හරියටම අවශ්‍ය පුද්ගලයා විතරනේ ගන්න. අනේ නම් කිරීම අපි තියාගෙන ඉන්නේ අන්නේ දේවල් බොහෝ දේවල් අතර එකක් වෙන් කර ගැනීම සඳහා. නමුත් එක වස්තුවක පෞද්ගලික ලක්ෂණ කියලා එකක් තියෙනවා පොදු ලක්ෂණ කියලා දෙකක් තියෙනවා. පෞද්ගලික ලක්ෂණ මට්ටමේ භාවනා යනකොට නම් කිරේ නැත්තම් ඔක්කොම සේරම සේරම කලවම් වෙනවා. එනිසා සේරම ඕන ඇතින්දී. සේරම එක කතා කරවන්න සේරම සේරම ගේම පිරිමිකම තියෙනවා සේරම ගාව. පන්ති ඔක්කොලත් පිරිමි. පොදු ලක්ෂණයට ගියාට පස්සේ සේරම ඔක්කොම අතර දී වෙලා යනවා. ඒක නිසා අපි මෙතෙන්ට නිකන් සම්මුතිය භාවනාව යන්නේ පෞද්ගලික ලක්ෂණ බලන්නේ පෞද්ගලික ලක්ෂණ බලාන ඉන්නකොට ඇඟට නොදැනි හිත පොදු ලක්ෂණ වලට යනවා. පොදු ලක්ෂණ වලට යනකොට මේ කිරීම බරක් සංස්කරණයක් හිරිහැරයක් કૃත්‍රිම දෙයක්. එතකොට හැබැයි કૃත්‍රිම දෙයක් වෙන්නේ ඒක හැලිලා තියෙන වෙලාව ඇත්තටම. හැලිලා තියෙද්දි ගන්න ගියොත් કૃත්‍රිම වෙනවා. එතකොට යෝගාචර දැනගන්න ඕනේ. කිහෙල් ගෙඩිය ඉදෙනකම් පොත් ඕනේ. කනකොට ගලවන්න ඕන. කනකන් කෙහෙල් ගෙඩිය පොත්තෙන් තමයි කෙහෙල් ගෙඩිය රැකිලා තියෙන්නේ. දැන් ඔක්කොටම කේලි කන්න දින ඔක්කොම පොතු ඇරලා තියානේ හිටියොත් හෝටල් එකේ. කස්ටමර්ට පහසු වෙන්නේ කියලා කේල් කිටි කැණි ඔක්කොම පොතු ඇරලා තියාන හිටියොත් එහෙම. දැන් ඉදාට කස්ටමර්ස් ලාවේ නැත්නම් හෙට දෙන්න වෙන්නේ කාට වැදිච්ච කේල් කිටි. සර්විස් එකක් තමයි පොතු වරින් එක. නමුත් ඒ වෙලාවේ පොත් අරලා දෙන්නේ නැත්නම් පොත් ඇරීම කේල් කිටියේ තත්ත්වේ බාල කරනවා. ඒ වගේම ගන්න මනසකේ සෞඛ්‍යයට හානි වෙනවා. ඒක නිසා අපිට කිසිම ආයුධයක් පාවිච්චි කරන්න හැටි අපි දන්නේ නැහැ. මෝඩ වඩුව අපි. අතෙන්දත් තව දෙපාර්ජ කරනවා මෙතෙන්දත් තව දෙපාර්ජ කරනවා. ඒක නිසා කොතනදීද මේ වචී සංඛාර හැලෙන්නේ කියන ප්‍රශ්නේ මෙතන තියෙනවා. ඒක ආනාපාන සති සූත්‍රයේ লীලවත් නැහැ. කාය සංඛාර හැලීම ගැන කතා කරනවා. පස්සම්බයන් කාය සංඛාරං. පස්සම්බයන් චිත්ත සංඛාර කතා කරනවා. පස්සම්බයන් මේ වචී සංඛාර නැහැ. ඒක අටුවාවේ කියනවා විදුකෝසාචාර්ය වහන්සේ ආසස් ප්‍රසාස දෙක කාය සංස්කාරනේ කාය සංස්කාර අනිත්‍යයෙන් පොත්ත කලවල අරගන්න ආස්වාසිය ආස්වාසිය කියලා කතා කරපන්. ප්‍රසවාසය ප්‍රසවාසය කියලා කතා කරපන්. නැත්නම් ආස්වාසියල ප්‍රසවාසයයි ප්‍රසවාසයල ආස්වාසියයි පිම්බීම හැකිලත් එක පටලැවෙයි. උණුසුම් සීතල කම්පන චංචලක පටලැවෙයි. ඒකට උඹට අලකොල බිනකොල පටල පැටලෙනවානේ. ඒ නිසා ආස්වාසියලදී ආස්වාසිය කියලා කතා කරපන්. ප්‍රසවාසයලදී ප්‍රසවාසිය කතා කරපන්. උසාවියවසේ නඩු අංකේ කතා කරනවා. පන්ති දෙවෙනි පීඩයකදී නංගන ගහනවා වගේ. නංගන ගහන පන්ති ටීචර් ඉඳි සරත් කිනෝට නිමල් අතේ ඉස්සුත් මොකද වෙන්නේ? ටීචර් දන්නවනේ තමන්ගේ පස්ස 15 20 අහවලයි තරත් වෙනව නිමලත උසන්නේ. ඒ වගේ ආය විවාදෙදී අත උසරණ ඡන්ද දෙන්නේ. අත් දෙකම ඉසෝත් කතා නැහැ මොකද කියන්නේ. ඡන්ද දෙක කර ගණන් ගනින්නේ. දැන් කණෙන් ඇදලා එළියට විසි කරાવી. තනියටනේ උසල ඡන්ද දෙන්න අත් දෙක ඉසෝත් බෑනේ. ඒ වගේ මෙනෙහි කිරීම කියලා කියන්නේ හරියට මේ භාවනාව සතිය සමාධිය දියුනේ නැතෙක් අරමුණ කීකරු කර ගන්න තෙක් අරමුණේ විසමරා ගන්න තෙක් ධර්මයේ පොදු ලකුණට එනතෙක් අපි මේ පැකට් එකේමයි තියන්නේ. ඒ නිසි තැනට නිසි බඩුව තියෙනවා. නමුත් මේ මට්ටම පෙන්නට පස්සේ ඔක්කොම එකයි. ආශ්වාසය සහ ප්‍රශ්වාසය සමානයි. ආශ්වාස ප්‍රශ්වාසය සහ පිම්බීම හැකිලිම සමානයි. ඒක ඇතුලේ තියෙන ධාතු ගුණ සහ උණුසුම් කම්පන චංචල ධාතු ගුණ සමානයි. ඒකට මෙනෙහි කරන්න ඕනේ නැහැ. ඇතර මෙනෙහි කරන්නේ නැතු යෝගාචරත් එක්ක ආකර්ෂණ ශක්තියක් එනවා භාවනාවට. ඉතින් අනේ මෙතෙක් කල් උදව් කරපු එක නේද අනේ පිම්බීම හැකිලිම පිම්බීම හැකිලිම කියලා මෙනෙහි කරොත් මොකද වෙන්නේ කියලා කිව්වොත් අර විසිකරුප එක ආය ඔළුවේ දාගෙන අවුලක් කරගන්නවානේ. අන්න ඒ නිසා ඒ පිම්බීම හැකලීම සමා වෙන්නේ මෙනෙහි කිරීම කොතනදීද නතර කරන්න ඕන කියන එක අනිවාර්යෙන් පටලවා ගන්නවා ඔය සදාචාරවාදියා. ඔය මේ මේ පිළිවෙලට වැඩ කරන જાතියට කවදාකවත් මේ බහන අල්ලන්නේ ඒගොල්ලෝ දන්නේ කොතෙන්ද මේක හැලෙන්නේ කොතෙන්ද මේක හලන්න ඕනේ කියලා. ඇත්තට මේක හැලෙනවා. හැලෙන පස්සේ තමයි තියෙන්නේ බයිසිකල් එක පැදලා පැදලා පුදු වෙලා. එක හතක් අතහැරලා යන්න පුරුදු කරනවා කියන එක බයිසිකල් කියන්නේ ඉල්ලේ නෑනේ. නමුත් ඕන කළ හැකිනේ. ඒ දේ කරන්න රැඩිකල් වාදේ නැත්තම් ਉਹ කවදාකවත් බයිසිකල් දෙක අතහැරලා යෑමක් කරනකොට ඌ හිතන නීති විරෝධී කියලා. ඉතින් කතා කතාලා කියන දෙකට කවදාත් අත් දෙකම අතහැරලා යෑමක් කරන්න බෑනේ. ඒක හීනෙන්වත් හිතා ගන්න බෑනේ බයිසිකල් පැදපු නැති එකට හරි අත් දෙකම හයියෙන් අල්ලගෙන යන මනුස්සයට හරි එහෙම කරන්න බෑ. ඉතින් නමුත් පුළුවන් නේ බයිසිකලේ අත් දෙක අතහැරලා යන්න. ආන්නේ විදිහට අත් දෙක අතල්ලා යන හැටි පුරුදු කරන්න කිව්වොත් බයිසිකල් පදින්න දන්නේ නැති එක්කොට මට අත් දෙක අතල්ලා බයිසිකල් පදින්න පුරුදු කරන්න කියලා කනට අත් දෙක ගහලා ගියා තියෙන උඹට ඉස්සලා බයිසිකල් පැදපයි යකෝ ඊට පස්සේ තමයි තනියට පුළුවන් ඊට පස්සේ තමයි අත් දෙක වම්බ දැන් පටන් ගන්නකොට කොහොමද අත් දෙක නැතුව අල්ලන්නේ අන්නේ වගේ අපිට මෙනෙහි කිරීම නැතුව බෑ මෙතෙන් යනකම් මෙනෙහි කිරීම ඕනේ ඊට පස්සේ ඉවරයි නමුත් අපි ආයෙසරයක් ගිහිල්ලා අපේ හිත නරක වෙලා භාවනා කැඩිලා ඉරියව කැඩිලා ආයෙ පටන් ගන්නකොට ආයෙත් ඕනේ මම දක්වන ආයෙත් ඕනේ මෙනෙහි කිරීම ආයෙත් ඔනේ විතක්ක ਵਿਚාර. ඉතින් දිගන්ට ලැජ්ජ වෙන්න නරකයි. එයා දන්න මෙතෙන්ට යනකම් මේ අත්ත ලෝනේ. ඊට පස්සේ පදම් වුණාට පස්සේ අත්ත අත්තලා යනවා. ඉතින් අන්නේ දේ හරියට කියන්නේ කාර් එක ගියර් එක මාර්ක් කරනවා වගේ. ෆස්ට් ගියර් එකේ ඉඳලා සෙකන්ඩ් ගියර් එකට දාන්න ටෙක්නිකලි රයිඩ් කරන්න බෑනේ. සාමාන්‍ය ඉස්සර කාර් වල තියෙනවා 105ක් යනකම් ෆස්ට් ගියර් එක යන්නේ. දැන් හැතැම්ම 105 5 මහලද 10 15 රේන්ජ් එකේ සෙකන්ඩ් එකට යන්න කොච්චර ඒක හතරස්ති කියලා බලන්න ඩ්‍රයිවිං කරනකොට කවදාකවත් ස්පීඩ් එක RPM එක බලලා නෙවෙයිනේ ගියර් මාර්කෝනේ කාර් එකේ සෙනඟ අඩු නම් පල්ලමේ නම් සෙකන්ඩ් එක ස්ටාර්ට් කරත් ප්‍රශ්නයක් නැහැ හැබැයි ඉන්ජිනේර කෙනෙක් ඒක පිළිගන්නේ නැහැ කම්පැනි පිළිගන්නේ නැහැ ඩ්‍රයිවර් කරන්නේ ඒක තමයි ඉතින් ඒක තමයි ඇත්තටම ලෙඩ වෙලා ඉගෙන ගන්න බෑ කියන්නේ වයසට ගිහිල්ලා ඉගෙන ගන්න බෑ මරණ දේදී ඉගෙන ගන්න බෑ ඒ ටික කල්ලාතු අත්තරදිටි කරන්න ඕන අත්‍යදි කළා අපි මේ වගේ පුළුවන් තරම් මේක සාකච්ඡා කරන්න ඕනේ ලැජ්ජ කරන්න නැතුව. මේක මේ මේ ඇසී යුතු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද කොයි කෙනත් වරද්ද ගන්න තැන. ඒක නිසා කොයි වෙලාවද කේල්ගිඩි උපවාව ගත්තොත් කේල්ගිඩි කණ්ඩ වුණත් පොතු ඇරින්න බෑනේ අමුවෙන් තියේදී. ඉතින් එතකොට පොතු ඇරුන්නේ නැහැ කියලා වල්ලා කේල්ගිඩියට බැනලා වැඩක් නැහැ. පොතු අරින්නයි කණ්ඩායි කෙහෙල් ගෙඩියත් ඉදෙනවා කියන එකක් කියනවා. ඉදුණාට පස්සේ තමයි පොතු අරින්න පුළුවන් කියන්නේ. ගෙහෙකෙදී ඉදුණත් පොත්තත් එක කෑවොත් එක මීහර කෙන්නේ. ගෙහෙකෙදී පොත් අරලා ගන්න නැත්නම් ඉතින් මීහර කෙන්නේ ඊට පස්සේ ඌ කියාවේ ගෙහෙකෙදී වල කිසි රසක් නැහැ. රේණු හැමතැනම කටාසේ පැතිරෙනවා. කාටයි මොනේ අක්කෝ ගෙහෙකෙදී කනවද කියලා ඌ කන බඩ විය මොකද ඌ කාලා දෙන පොත්තත් එක්ක. ඉතින් අන්නේ ඒ ප්‍රශ්න දිහා බලනකොට කොමියුනිකේෂන් මේ sannivedanaya අපි බාලාංශ පන්තිවත් නැහැ. නැන්ද ඒකේ කාගවත් දෝෂයක් නෙවෙයි. මොකද අපේ හිත ඒ තරම් කොරෝඩ් කරලා තියෙන්නේ. අපේ හිත කුරුවල් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙතෙන් ගියාට පස්සේ දෙවෙනි භාෂාව ඉගෙන ගන්නවා වගේ නැවතත් ලක්ෂ වාරයක් වැඩි කරලා ඉගෙනගෙන ඉගෙනගෙන කවදා හරි ඒක 100ක් සත්‍යක් නෙවෙයි. කාටද කියලා දුන්න දවසේ තමයි තේරෙන්නේ අනේ මම ඉගෙන ගත්ත දේ වටිනාකම. මම මේක ඉගෙන ගන්නකොට කොච්චර බැනුම් ඇව්වද කොච්චර පටලැවුණද ඒක තේරෙන්නේ තව කෙනෙකුට මේ පුංචි දෙයක් අවබෝධ කරලා දෙන්න ගියාට පස්සේ තේරෙනවා ඒ මනුස්සයා ඒක උකහා ගන්න මට්ටමට හැරිලා එන්න ඒ කාරණා උකහා ගන්න කොච්චරක් දේවල් align වෙන්න ඕනේ. ඒකෝට ඇත්තටම දෙන්න ඉන්න බෑ. ඒක දෙන්නගෙම අයින් වෙලා පෞද්ගලික ලක්ෂණ ගිහිල්ලා ධර්මතාවගයක් පෙළ ගන්න පස්සේ මේම sannivedana වෙනවා. එතකන් මම ආදයට උගන්වනවා කියන හැඟීම තියෙනකන් ඉගෙනILLක් නැවෙන්නේ. මහානක්කාරකමක් විතරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා එවැනි කාරණා වලට ප්‍රශ්න හවයි කියලා දොස් කියන්න එපයි කියලා තියෙනවා. පන්දිස්වාංශ කියන්නේ ඒක දන්නේ නැතිකම ගෝලයා දන්නේ නැත්නම් ඒක ගෝලයාගේ වැරද්දක් නෙවෙයි ගුරුනාථගේ වැරද්දක්. ගුරුනාථේක ක්‍රමසහවිදි හදලා එයාට ඒක තේරෙන නිරස දේවල් නෙමෙව රසවත් කරලා නිදර්ශන මාර්ගිකව කියලා දෙනකොට ඒ දේ අම්මට තාත්තට කරන්න බෑ අපි. අපි පන්සල් කුරුවට උත්කුල කුරුවට කරන්න බෑ. ඒ නිසා කියනවා කල්යාණ මිත්‍යා දුද්දදන් දදාති දුක්කරං කරෝති. දෙන්න වැඩි දානයක් දෙනවා. කරන්න බැරි දෙයක් කරනවා. ඊට පස්සේ කියනවා ගුයියන් අස පරිගුයියති. යාගේ රාස්තික සංගලයක පෞරුෂත්වය හානි කරන්නෙත් නැහැ. ගුයියමස ආයි කරොත් මේ මම Taman ඉගෙන ගත්ත ක්‍රමේ සෙනඟ වැඩ කියලා මෙයාගේ බය ආරිනවා. ගුරුවරයාගේ දේවල් පුද්ගලික ඔක්කොම කියනවා. හැබැයි ගෝලයාගේ පුද්ගලික රහස් කිසි දෙයක් කාටවත් දෙන්නේ නැහැ. වැරදිට පාවිච්චි කරන්නෙත් නැහැ. ඉතින් ඒ ටික ඒ අපේ මේ කර්මානුරූපවම කල්යාණ මිත්‍ය හම්බ වෙනවා. අපිට පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා කල්පිත බිත්තු හොයන්න බෑ. හම්බුණාට පස්සේ තමයි තේරෙනවා නම් දැන් ප්ලග් වෙලා තියෙන කියලා. ආ ඊට පස්සේ ඉතින් වටපිට බල බල ඉන්න බව වහාම කලදුටු කල වල හිවක් කියලා වැඩේ කරගන්න. ඒ නිසා ඒකට කියන ක්ෂණ සම්පත්‍ය කියලා නේ කියන්නේ. මේ දුර්ලභ දෙයක් ලැබෙනවා. දුර්ලභ කෘත්‍යයක් සිද්ධ වෙනවා. තමන්ට ශරීර ප්ලග් වෙනවා. ප්ලග් වුණාට පස්සේ අනේ පොඩ්ඩක් ගෙදර ගිහිල්ලා ඉන්නම් මූත්‍රා කරලා ඉන්නම් වතු ටිකක් බිල්ලා ඉන්නම් කියලා පන්න ගත්තොත් ආයේ ওই කොයින්සිඩන්ස් එක එන්නේ ආයේ ඒකලසේ එන්නේ නැහැ. ඉතින් ඒ ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය පන්න ගන්නවා. එහෙම නැත්නම් ක්ෂණ සම්පත්තිය කියලා සඳහන් කරනවා. ඉතින් ඒ ක්ෂණ සම්පත්තිය අතින් අපි ඔක්කොම සමානයිනේ. ක්ෂණ සම්පත්තිය ඥාන පිළිමකමක් පැවිදි උපයජකමක් නැහැනේ. ඒකට ප්‍රයෝග ඥාන ඕනේනේ. ඉතින් මේ ප්‍රයෝග ඥානවල ලස්සනම කැල තමයි වැරද්ද වැරද්ද වශයෙන් බාර අරගෙන එහෙමත් ඒ අලුතෙන් හදාගන්නේ. වැරද්දට ලැජ්ජ වුණොත් හෝ මං කෙලින්ම හරි එකම ඉල්ලනවා කියලා කිව්වොත් ඒ මනුස්සයා හරියට අත් දෙක අතහැරලා බයිසිකල් පදින්න ඉගෙන ගන්නට ගෝලේ ගුරුරෙක් වෙනවා. ඒක වෙන්නේ නැහැ. ඒ නිසා මේ කටයුත්ත ලේසි කියලා කියනවා බාල වයස්කාරයන්. වයසට ගියාට පස්සේ යටත් වෙන්න කැමති නැහැ. වැඩිලා දෙක වයින්කොට අතහැරලා දාලා යනවනේ. නමුත් මේකෙදී ඒ නිග්‍රහ කිරීම ප්‍රශංසා කිරීම දෙකමත් තියාගන්න ඕනේ. දෙකමත් තියාගෙන අවස්ථානුකූලව ඒක ලබලා දෙනවයි කියන එක ඒක ඉතින් ඇත්තටම අහම්බයක්. ඉතින් මේ මිනිස්සයා මේ මක්කලි ගෝසාල අන්න එහෙම එකක් කියනවා. මේ ලෝකේ ඔක්කොම අහම්බයක් තියෙන ඒක බොරුනේ. ඒක බොරුනේ. අපි කොච්චර දන්න කියන ගුරුවරයෙක් ගාඩි ගියත් වැඩලා කටයුතු කරත් ඒක තමයි ගුරුවරයා නොවෙන්නේ තියෙන්නේ. අපි දන්නේ කොහොමද? දැන් මුළු ලෝකෙම කියනවා මෙයා තමයි ගුරුවරයා කියලා. නමුත් මට ෆිට වෙන්නේ නැත්තම් ලෝකෙ කිව්වට වැඩක් නැහැ. ඒක නිසා මෙයා කියනවා සම්පූර්ණ සංසාර ගමන සහ නිවන් දැකීම අහඹයක්. ක්‍රම නැහැ කියලා. නමුත් බුදුහාමුදුරු කියනවා එහෙම කෙරුවොත් කිසි කෙනෙක් භාවනා කරන්නේ නැහැ. කිසි කෙනෙක් සිල් රකින්නේ නැහැ. කිසි කෙනෙක් සදාචාරයක් නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ අන්නච්චර විශාල අවුල් ජාලාව මැද ප්‍රතිපදාව කියන එකක් හදනවා. මේ දාන දන ඉඳලා ටික ටික ටික ටික ටික ටික ගොනු කරන ගොනු කරන පරිණාමය වෙවි වෙවි යන ක්‍රමයක් ආනුභව ක්‍රමයක්. ඒ නිසා කවදා හරි යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ අනිකුත් ලෝක ජනතාවත් එක්ක මගේ සුද්ධියක් වෙනස මං කටයුතු කරන්න ඕනේ කියන මේ දැනුමම නිවන තරම්ම වටිනවා. මේ අපි දැන් එළඹ වාසය කරන එක නිවන නොලැබුණාට නිවන වගේම තමයි. මොකද ඒක වැඩි හරියක් ඉවරයි අපි ළඟ. නමුත් අපිට වෙලා දෙන්නේ උපාගත්ත නැති, උපයාගත්ත නැති දේවල් පිළිබඳව තැවිතැවි ඉන්නවා මිසක් අපි දැන් ඇවිල්ලා තියෙන දැන් ඉන தත්ත්වේ සම්දර්ශනය කරගන්න සමාදම් වෙන්න දන්නේ නිසා අපි නිතරම නිකටල්ලේ ධාන නොලැබිච්ච දේ ගැන තැවිතැවි ඉන්නවා. එතකන් යෝගාවචරයක් නෙවෙයි. එතකන් යෝගාවචරයක් කියන්න බෑ. යා කවදා හරි මෙච්චර ලෝක ජනතාවක් සතුම්මරද්දී, හොරකම් කරද්දී, කාමීත්‍යචාරය කරද්දී බොරු කේලම් හිස් වචන කියද්දී මත්ද්‍රව්‍ය පාවිච්චි කරද්දී අපි මේ පැත්තකට ලෙවල්ලා ඒන් තොර වෙලා මේ හිත ඇතුළේ දිහා බලන්න ඕන කියන හරි කියලා නෑ තව. බලන්න ඕන කියන මේ හැඟීම ඒක කවුරුත් දීපිකක් නෙවෙයි. මේ ඉන්නේ කාට හරි කියන්න පුළුවන්ද මේ හැඟීම මට ආවේ මට අසවලා දීපු නිසා කියලා? කද්දාකත් නෑ. ඒක තමන්ගෙම ඇවිල්ලා ඒක තමයි අපි සංසාරේ භව ගමනේ උපේලා තියෙන වටිනාම දේ මේ යන ක්‍රමේ මොකද්ද වැරද්දක් තියෙනවා. part time හරි කමන්නේ වරින් වර හරි කමන්නේ ඇවිල්ලා මේක බලන්න ඕනෑ කියන හැඟීම ඒක තමයි බුදුරජාණන්සේ අන්‍යාගමිකෙක් ආපු ගමන් පෙන්ලා දෙනවා. සන්දස්සීති කියලා කියන්නේ මතක තියාගන්න දැන් ඉන්න බුදුහාමුදුරු ඉස්සරහ. නොකිය කියනවා. අනිත් පිරිසට හොයා ගන්න අමාරුයි. ඔබ හම්බෙන් හරි දැන් ඉන්නේ බුදුන් ඉස්සරහ. ඒ ගැන දන්නවනම් ඔබ වෙන මොකක්වත් ඕනේ නැහැ ඔබට. දැන් මේ විවේක තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඔබ දන්නේ නැත්නම් දැන් මේ බුදුහාමුදුරන්ද දේවදත්තද කියලා එහෙ නැති වැඩක් නැහැ. මණික අප්පුණාට පයේ පොට්ටේකට වැඩක් නැහැ නේ මණිකක් කියලා දන්නේ නැත්නම්. ඒ වගේ තමයි බුදුරජාණන්සේ ඒක මම බුදුන් කියලා කියන්නේත් නැහැ. බුදුන් දැකීම ලොකු දෙයක් කියන්නේත් නැහැ. පෙන්ලා දීලා තියෙනවා දැන් මේ ඇවිල්ලා ඉන්න තැන පොඩ්ඩක් හිතපන්. මේක වෙන විදිහකට හොයාගන්න බැරි එකක්. ආන්න ඒක සමාදන් වෙනවා. ඒතරට යාට හැකි සංඥා වෙනවා. ඒ නිසා මෙනෙහි කිරීමේ ක්‍රමයයි ඔය ලෝකේ තියෙන ඕනම දෙයක් මෝඩවඩුව වගේ ආයුධ කතාවේ තමයි තියෙන්නේ. මෝඩවඩුව ඒ ආයුධ වලින් අතපය කපා ගන්නවා. මොකද වඩුකමෙන් නෙවෙයි වඩුකමට බහැලා තියෙන ආයුධ දෙකලා. ඔව් බණින් සේම ගියා නම් කවුරු හරි ඕන කෙනෙක් වඩෙත් තමයි. ඕන වැඩක් කරන්න පුළුවන් කිසිම තාත්තා වඩෙක් වෙන්න ඕනෙත් නැහැ. වඩුකම දැනගන්න ඕනෙත් නැහැ. උපකරණ දකින්නට ගිහිල්ලා ඉන්නවා. මේක ලැරි කැල්ලක් ඉර කරලා කපලා බලන් ඉන්නවා. ඉතින් හදන කොට බලාගෙන මිනිහයි ඉන්නේ ලොකු වඩෙක් කියලා. වඩේ නෙව් ආයුධලින් අතකපා ගන්න එකේ. මොඩ වැඩුවෝ. ඉතින් ඒකත් හැබැයි කියනවා දැන් කම්පියුටර් සයන්ස් එකේ මොනම විදිහකට කම්පියුටර් එක ගැන දැඟීමක් නැති එක ඕන වැඩක් කරනවා. කම්පියුටර් ඉගෙන ගන්න ඕනේ නැහැ. කම්පියුටර් ඉගෙන ගන්න දන්නේ උන්ට අහන්න ප්‍රශ්නයක් තියෙනවා පොඩි එකකින් ඉදලා ගිහලා ඌ හදලා දෙනවා. තාත්තා කම්පියුටර් ඉංජිනේරු. ඌට මෙලෝ මගුලක් බෑ. තාත්තා ළඟට ආවම තාත්තා සිගරට් පිපි ගන්න පිටිය දිහා බලන්න මොකද කියලා අහනවා මේ බලගන්න මෙන්න මේ ප්‍රශ්නේ පොඩ දෙන්න කොහොමද ඌ පොඩ්ඩක් ඇවිත් කියලා දෙත්තක් දානවා නේ කම්පියුටර් දෙන කෝකෝ සිස්ටම් සොයන්නාට සම්බවේ යනවා දෙකම කරු කරා එහෙම කියලා සාස්ත්‍රය හදාගන්න ඉන්නත් එපා සාස්ත්‍රය හැදෑරුවාට අහම්බෙට ඉඳගෙන එක ඒකක් තියන්න ඕනේ ඒක ලස්සනට පේනවා විතක්ක ਵਿਚාරවලදී ඒක පාවිච්චි කරන්න ආධුනිකෙක් වගේ කරකයට ඒ කෘත්‍ය හමාරනවා කියන්නේ එයා අයින් වෙනවා. ඒකට කියන්නේ උත්ප්‍රේරක කියලා. සිංහලේ විද්‍යාව ගන්න කැටලිටික් ඉෆෙක්ට් කියලා. ඒ කෘත්‍ය හමාරනවා පස්සේ අයින් වෙනවා. හිමොග්ලෝබින් කරන්නේ හෘද වස්තුවට පෙනහලට ගිහිලා ඔක්සිජන් අරගෙන කාබන් ඩයොක්සයිඩ් හදනවා. හල්ලේ බාල්දියක් වගේ. ඔක්සිජන් පුරවගෙන සෛලයක් ළඟට ගිහිලා ඔක්සිජන් හල්ලා එතන දිහා කාබන් ඩයොක්සයිඩ් ටික ගන්නවිලා මෙතන දානවා. ඒක හිමොග්ලෝබින් වලට මොකුත් වෙන්නේ නැහැ. එයාගේ ප්‍රകൃතිය ප්‍රകൃතියමයි එයා අතන ඔක්සිජන් හදලා කාබන් ඩයොක්සයිඩ් ගන්නකම් ඔක්සිජන් ගිනෑමේකුත් ඉවරයි. ඊට පස්සේ යාට පොඩ්ඩක් ඉඳ තේ එකක් බොන්න වාට අලුත් අවුරුද්ද තෑග්ගක් දෙන්න ඕනනේ මෙච්චක් කල් ඔක්සිජන් ගිනවන්නේ කියලා යාට ඒ අතර කිලි චාරිත්‍ර වලට හීමොග්ලොබින් එක බෑ එයා ඉවර වෙනවා. ඒ වගේ කැටලික් ඉෆෙක්ට් එකක් තමයි තියෙන්නේ විතක්ක ਵਿਚාර දෙකේ. මම දන්නේ මේ මගේ ජීවිත කාලය ඇතුළත මේ විතක්ක ਵਿਚාර දෙකේ තියෙන මේ උත්ප්‍රේරක ක්‍රියා දැනගත්ත හොඳම ස්වංජය විතරයි මහතිසයාට ස්වාමී. එච්චරයි අද අපි මේ ලෝකේ බුද්ධ ආගම ආපහු ආවේ. නැත්නම් මේ පණ ගැහුවේ මේ මෙනෙහි කිරීමේ ක්‍රම නිසා. හැබැයි ඔය අහන ප්‍රශ්න තාමත් ඉතුරු. කොතෙන්ද නැකම් මෙනෙහි කිරීම කරන්න ඕනද? කොතෙන්දදී හැලෙනවද? මෙනෙහි කිරීම හැලෙන තැන දැනගන්න සෝවන් වෙන්න ඕනේ. මෙතෙන් යනකම් මෙනෙහි කිරීම හැලෙනවා ඊට පස්සේ කරන්න එපා කියන එක Tamandම දැනෙන්න මාර්ගඵල ලබන්න ඕනේ. සංයුත් දැන් මේ සක්මන එකම සක්මනේදී දැන් මෙනෙහි කරගෙන ගිහිල්ලා ඊට පස්සේ අපි මේ ඒ කියන්නේ මෙනෙහි කිරීම අයින් කරන තත්වයකට හිත ආවන් පස්සේ ඒ දැන් අයින් කරලා යම් කිසි වෙලාවක් කරනකොට අපි දන්නවා ආයෙත් මේක කැඩිලා හිත යනවා වෙන දිහාට. ඒ නිසා ඊළඟට ආයෙත් මෙනෙහි කිරීම ගෙන්න ගන්න වෙනවා එතනට. එතකොට ඒ අතර මේ අර ඒ අපි මෙනෙහි කිරීම නැති කරන කාල සීමාවෙදී මෙනෙහි කිරීම යනට ආයි ළඟින් තියාගන්න ඕනේ නැත්නම් කඩලා යනවා. කරත්තේ වදින මිනිහා කොනා බැඳගෙන නැත්නම් කොලයකට හරක් බැඳගත්තට පස්සේ බැඳගත්තට පස්සේ අන්ධහැර පාරට ගහලා මේ රවුම කරකවල වටේල අල්ලලා දෙන්න එපා. ඒ වගේම කරත්තේ විය ගහ තිබ්බට පස්සේ හරකා දෙපැත්තෙන් එහෙම කරන්නත් බෑ. හිරවල ගහලා දෙකක් ගහලා පාට දැම්මම පස්සේ කරත්ත දෙකන යනවනේ. ගියාට පස්සේ කෙවිත පැත්තක තිබ්බට කමන්නේ නෑ. හැබැයි අන්ධහැරේ තියෙන්නේ. කුయ్యද මේ හරක දැනගන්න ඕනේ පිටිපස්ස එක බුදි නෑ කියලා. පිටිපස්ස එක බුදිය ගත්තත් හරක බුදිනවා. හැබැයි බුදිය ගත්තොත් අඳුරේ කොද්දිලා දෙන්න ඕනේ රත් වෙන්න දෙකක් දුන්නාට පස්සේ ආපු කොනටාගෙන ඔන්න හරක දුවන්න පටන් ගන්නවා. ඒ වගේ කෙවිත තමයි මේ කිරීම. හරක පටන් ගන්න දෙයක් ගහ හරක හරක නිසා ගහන්නම ඕනේ. ඌට ගැහුවේ නැතුව ඌ විතත ගෑවොත් ඔය පිටිපස්සින් එක කවදාකවත් හරකට අත තියනවද බලන්න. අත තිබ්බ ගම හරක නතර වෙනවා. අනේ කිරි පුතේ කියලා හරි පොකාත ගෑවොත් ඒ හරකට ඒ භාෂාවේ උත්තර පොටුවෙන් දෙකක් රත් වෙන්න ගහනකොට අහනවා. ඒ වගේම තමයි අපේ මනසත් පටන් ගන්නකොට හරකෙක් වගේ. හැබැයි ඌ පිටිපස්සේ දන්නවනම් ගෙහිමියා ඉන්නවා. ඒ කරත්තකාරයා ඉන්නවා. ඌළඟ කෙවිතක් තියෙනවා. අnder දන්නව පොර අවදියෙන් කියලා. එහෙනම් හරකයි ඉතින් බැරි ගාතේ හරි අදිනවා. ඒ වගේ අර මිනේ කිරීම පැත්තක තිබ්බට කරත්තෙන් කරපු විසි කරන්නේ නැහැ. හොඳ කොල්දින් කාර්යෝ ඔය අnder පාන මිනිස්සු කෙවිත අතේ තියාගෙන කවදාවත් ගහන්නේ පටන් ගන්නතර පස්සේ කෙවිතෙන් පොඩ්ඩක් අත තියලා කෙවිත කලාතේ ඉන්න කාට කෙවිත තියෙනවා. තියෙනට උ දාන්නවා ඊගාසරේ ඉතින් පුපුරු ගහන්න වදිනවයි කියලා කෙවිත තියලා අරගෙන කන් දෙක වහගෙන දෙනවා අඳුරයක් සම්පූර්ණ රවුම කරකිලා යනකම් ඒ මුදුන දක්වා ඔක්කොම අඳුරෙන් එලවන්නේ. අර කන්න ගහන්නේ අපි තමයි දැන් පොඩි උන් ගිය ගමන් වැඩිම වඩාගෙන යන එකට කෝටුවක් අතේ දීලා උගේ වැඩිම තලන එකනේ අර කලාතින් එකට තලනවා මොකද කොළපා කරනකොට අයිතිකාරය හිතන්නේ අර අඳුරේ දන්නේ නැති මනුස්සයා කෙවිතෙන් විතරයි වැඩ ගන්න. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට මෙනෙහි කිරීම කරනවා. කරලා ඒකේ මිහිරි ඵලයක් නෙවෙයි විඳින්නේ හතරස් ගතියක්. කෘත්‍රිම ගතියක්. මොකද පහු වෙනකොට පහු වෙන තියෙන එකේ කැටලිටික් ඉෆෙක්ට් එකක් තියෙන. මෙතෙන් නම් එයා සේවාවක් කළා එයා සේවයේ විශ්‍රාම යනවා. විශ්‍රාම ගියාට එයා හදිසිය කැඳවීමකට ළඟ ඉන්න ඕනේ. මොබිලයිස් කළා නෑ ආමියක. හැබැයි මෙයා ආමියකින් අස් කළා නෑ. මොබිලයිස් කරනවා කියලා කියන්නේ විතක්ක ਵਿਚාර වැඩ. මේ මෙනෙහි කරනවා. මෙයා මෙනෙහි නොකරට බැරකී ආමියක ඉන්නවා. එතකොට මොබිලයිස් කරනවා ඉස්සල්ලා පොපියලයිස් කරපු ගමන් සේවිත පෙරමුණට කැඳවන්න පුළුවන්. අන්නේ දෙක නැත්නම් මේ මිනේ කිරීම කියන උපකරණය හරියට පාවිච්චි කිරීම තේරුම් ගත්තා නම් ඒ කියන්නේ ඒකේ තියෙන ඒ ප්‍රති මේ කියන්නේ මේ කැටලිටික් ඉෆෙක්ට් එක තේරුම් ගත්තා නම් කිසිම කෙනෙකුට කටක් කරලා මහසිසාරයක වචනයක් කතා කරන්න මහසසයට වෙස්ටර්නස් රටයි ඊස්ටර්නස් රටයි බෞද්ධයි අබෞද්ධයි විශ්වාසනාකාරටයි සමතකාරටයි අල්ලලා දීපු අල්ලලා දෙවිල්ල හුඟ දෙනෙක් හිතනවා මේ බුද්ධ ආගම විද්‍යාව විද්‍යාවක් කරන්න හැදුවා කියලා. මම වටන්න බෑ. දෙවියන් මෙනෙහි කිරීම ක්‍රමේ වටන්න බෑ. ඉස්ලාම් හැටේ මටත් මේ මෙනෙහි කිරීම කරනකොට මටත් හරහට ගියා. ඇල්ලුවේ නෑ මේක මොකටද මෙනෙහි කිරීමක් කරන්නේ මේක නේ අකෘතිමයි නේද කියලා. ඒ ධම්මිකාම් දුකව power of mindfulness පොත කියවන්නේ. ඒකේ නම් කිරීම කියලා වෙනම chapter එකක් තියෙනවා සිංහල පොතේ තියෙනවා. ඉතින් කිව්වට පස්සේ මම ඉතින් ඒ ස්වාමීන්වහන්සේට වාද කරා. මඩ පොත දීපු හැමදෙරන්ට ඉතින් වාද මිනී නොකර වැඩේ වෙනවනම් මොකටද මිනී කරන්නේ කියලා. ඒ සායද ඒ ඒ ස්වාමීන්වහන්සේ කිව්වා හරි මිනී කිරීම නොකර වැඩේ වෙනවනම් නැතර කරපන්. මිනී කිරීම සේවෙන් පහ කරන්න එපා. ළඟ තියාගන්නේ උඹට හදිසියක් වෙච්චලා හිත වැඩිච්චලාට මෙයා තමයි උදව් කරන්නේ. ඉතින් ඒ ක්‍රමේ දන්න නිසා අරමුණ නහයට අහන්න නැතුව ගිය ගමන් මෙනෙහි කිරීම පටන් ගන්නවා. හැබැයි කී කරපේනවා නම් අඳුරෙන් වැඩේ කරගන්නවා කෙවිත පැත්තක තියලා. ඉතින් ඒක දන්නේ නැතුව උඟ දෙනෙක් මේ මෙනෙහි කිරීමේ ක්‍රමයට උපහාස කරනවා. ඉතින් බුරුමේ පන්සිංශම් කියන්නේ බාලාංශපන්ති ළමයින්ට අකුරු ගන්නකොට සද්ද නගලා කියන්න ඕනේ. සද්ද නගලා කියන්නේ නැතුව ළමයට යාගෙම කටහඬෙන් අයන්න කියලා රූපේ දකින්නට අයන්න කියන සද්දෙත් ඇහෙන තමයි මතකේ හොඳට තහවුරු වෙන්නේ. නමුත් වැඩි වුණා ලොකු වුණාට පස්සේ ආනෝ අල්මයිනෝ මායිනෝ අම්මා කියන්න ඕනේ නෑනේ. මොකද වෙන්නේ දෙවෙනි භාෂාව කියන ගන්නකොට. පළවෙනි භාෂාවේ වචන නෙවෙයි කියන ආයසරයක් A B C කියලා ආයෙ බබෙක් වෙන්නවා. තුන්වෙනි භාෂාවක් යනකොට. ඒක භාවනාව සාමාන්‍ය උගන්වනකොට කියන්නේ ඒක දෙවෙනි භාෂාව. පළවෙනි භාෂාව ඕනේ. ඒකෙන් යාට කොමියුනිකේට් කරනවා. උත් ඒ හරහා අතුරු භාරකට හැරවීමක් කරනවා. ඒකෙදි මේ විතක්ක ਵਿਚාර දෙක ඇඩ්වර්ටින් කියලා කියනවා. ඇඩ්වර්ටයිස් ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ. මානසිකාරය කියලා කියන්නේ මෙහෙම. බොහෝ දේවල් තියදී එකට මෙනේ යොමු කරන එකනේ. ඒක විතක්කෙමුත් කරනවා, චේතනාවෙත් කරනවා. චේතනා මානසිකාර විතක්ක කියන තුනම වරණාව සෝසනට උදව් කරනවා. බොහෝ දේවල් දී ඇති වෙලාවේ තමන්ට අවශ්‍ය දෙයට සංස්කරණයක් ඒක. ඒ සකස් කිරීමක්. මුලදී අපිට මේ යොමු කරවීමට ඒකාග්‍ර කරවීමට නාභිගත කරවීමට අවශ්‍ය නිසා අපි ඔක්කොම තැල්ල එකට පොයින්ට් පොයින්ට් කරනවා චුල්ල ශුන්්‍යත සූත්‍රයේදී කියන්නේ ඒකෙන් එන කරදර ටික විතරයි අපිට දැන් තියෙන්නේ ඒ නිසා ලෝකේ කරදර නැහැ මේක කරදරයි මෙනෙහි කරන්න ඕනේ හිත බඳින්න මොකද ඒක ස්වභාවයෙන් ප්‍රිය අරමුණක් නෙමෙයි ඔය ටික වෙලා ගියාට බුදුන් සනවා ඒකටත් ප්‍රිය භාවය නැතිලා ඒකෙමුත් මේ මෙනෙහි කිරීම හැලෙනවා එතකොට ඒකෙන් එන දරතයක් නැහැ එතකොට Eh, ශූන්‍ය භාවය තව තවත් වැඩි වෙනවා. මොලේ ස්නායු ආවේග සම්ප්‍රේෂණ උපාගම වල මේක දුර්වලයි කියලා. මොකද්ද මොකද්ද ඩිටෙක්ට් කරද්දී උනේ? ස්නායු ආවේග සම්ප්‍රේෂණ අර කිමිකල් වලින් යන ටික අර ඒ කියන්නේ නියුට්‍රෝ ට්‍රාන්ස්මිටන්ට් අප්සෙට් එක. නියුරෝ ට්‍රාන්ස්මිටන්ට් වල. උපාගම දෙක අතර ඒක නියුරෝ ට්‍රාන්ස්මිටර් කෙමිකල් ට්‍රාන්ස්මිෂන් එක අනේ තියෙන ඒක අප්සෙට් කියලා ඔව් ඒකට කිව්වා අවුරුදු දෙකක් විතර වගේ ගන්න වෙයි කියලා බෙහෙත් දුන්න සයනත්. ඊට පස්සේ ඒ බෙහෙත් මම ගත්තේ මාස දෙකක් තුනක් විතර. ඒ බෙහෙත් ගත්ත සයනත් මට තේරිච්ච දෙයක් يعني හිතත් එක්ක ගොඩක්ම සම්බන්ධ වෙලා තියෙන්නේ ස්නායු පද්ධතිය කියන මේක. يعني ඒ බෙහෙත් වලින් සයනත් ගොඩම කරේ නිමත ගතිය වෙන එක. ඒ බේස් ගතිය හැබැයි රාග සිත රාග සිතුවිලි වල ලොකු වැඩිවීමක් තේරුණා. වැඩිවීමක්. එහෙමයි. ඊට පස්සේ ඒ වගේම ද්වේෂය වැඩි ගතියක් තේරුණා. ඒ වගේම තීනමිද්දී කියන්නේ අලසලා තියෙන කම්මැලි ගතියත් උපරිමයටම වැඩි වෙනවා. කියන්නේ තද නිදිමත 6 8 10ක් විතර නිදිමත ගතිය තදටම තියෙනවා. දවල්ටත් ගොඩක් නිදිමත ගතියක් තිබ්බා. මම ගත්තේ මම මාස දෙකක් තුනක් විතර වගේ හතරක් විතර වැඩිම ගන්න ඇති. දවසට දෙපාරක් ගන්නත් කිව්වා. මම එහෙම ගත්තෙත් නෑ දවසට එකපාරක් විතර ගත්තේ. ඒක ඊට වඩා හොඳ වුණා මේ සාමාන්‍ය හොඳ මානසික තත්ත්වයක් පවත් ගන්න මේකෙන් හොඳට හොඳ වුණා. මම දැකපු විදිහට සනස හිත ගොඩක්ම සම්බන්ධ වෙලා තියෙන ස්නායු පද්ධතියත් එක්ක කියන මේක මම ඒ විදිහට දැක්කා. ඒ ඔයා පිස්සෙක් නේ. පිස්සෝ වගේ කිව්වට අපි ගණන් ගන්නෑ. දැන් ඔයා ඔළුව නරක් වෙච්ච මිනිහෙක් ඔයා කියනවා ස්නායු පද්ධතිය තමයි මොලේ තියෙන්නේ කියලා. නෑ ඔළුව තියෙන්නේ කියලා. පිස්සෝම තමයි ඔය වගේ අදහස් ප්‍රකාශ කරන්නේ. ඔළුව නරක් නොවන නම් කියන්නේ නැහැ ඔය දේවල්. නෑ මම කියන්නේ අර සිතුවිලි වෙනස් වෙච්ච PC එක ඔය කතා කරන්නේ බීජ් එක ඔය ප්‍රතිපත්තිය හදනවා. මොනවද? ඔයාලට කියන්නේ තීසීස් හදනවා, ප්‍රොපෝසල් හදනවා පිස්සු ඉඳා. ඒ නිසා අධ්‍යාපනච්ච ඔක්කොම කියන්නේ පිස්සු. උන්ට දෙන්න දෙයක් කාලා ඉන්න බෑ. ඒක රැහැට කල්පනා කරලා ඊගාට පන්ති දු ගන්න දේවල් කල්පනා කරගෙන ඉන්නවා. ඒකල අරුම නොවකාරිනවා. ඒක නිසා මොලේ පුතේන කියලා තියෙන එක මේ හිතලා ඉවර කරන්න බැරි එකක් කියලා. ස්නායු පද්ධතියේද මොලේ මේ හිත තියෙන්නේ මුකේද කියලා. the brain කියලා uh, the mind කියලා පොතක් ගැහුවා රිචඩ් රෙස්ටාක්. ඒකේ ඔක්කොම uh, BBC වල කරපු රිසර්ච් ඔක්කොම කරලා uh, මේ මනස හොයන්න මොළේ ඇතුලේ සම්පූර්ණ කැළඹීමක් කරා. ඊපස්සේ ප්‍රේමදාස මහත්තයාට පොත හම්බෙලා ওই පොත දීලා නාගවියා ලොකු අහමුගා මේක ස්ටඩි කරලා එළ මට බණක් කියන්නේ. ඉතින් ආවද පටන් ගන්නකොට කිව්වා ඒක පිස්සෙක් මේක හොයලා බලලා මේක ඇතුලේ හිත නැහැ කියලා කියලා තියෙනවා කිව්වා පොතේ. ඒක බුදුහාමුදුරු කල්යතෝ කියලා තියෙනවානේ. පස්සේ පොත හොයාගන්න මම නටපු නැටිල්ලක් ඇමරිකාවේ පරණ පොත් සාප්පුක තිබුණ කෙනෙක් මට ගෙනත් දුන්නා. මම ළඟ තියෙනවා පොත දැන් ඒක රීප්‍රින්ට් කරන්නේ නැහැ. ඒකේ ඒකේ කරලා තියෙන්නේ මේ ස්නායු වල ප්‍රධාන මධ්‍යස්ථානයේ මොලේ මොලේ තමයි හිත තියෙන්නේ කියලා. එයා ඒකේ තියෙන හැම නාම රූප කොටස් මොලේ මට්ටම් තට්ටු ඔක්කොම පිළිබඳ සෑහෙන විස්තරයක්. දැන් ඒකට වඩා දියුණුයි. ඇත්තටම දියුණුයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් කිව්වේ හිතට අශරීරං ගුහාසය. ඒක ශරීරයක් නෑ, කයක් නෑ. ගුහාවක ලගිනවා ඒකංචරං අශරීරං ගුහාසය. කියන්නේ ඒක තැනකට කාලයට සහ දේශයට සීමා කරන්න හදන එක තමයි පිස්සු කියන්නේ. කාලේ හිත කියන එක කාලය සහ දේශයට අහු වෙන එකක් නෙවෙයි. රූප කියලා කියන්නේ කාලය සහ දේශයට අහු වෙන එක. හැබැයි හිතට කාලය සහ දේශය අහු වෙන ගයක් නැතුව ඉන්න බෑ. ඒ නිසා යා බින්ගයක් හොයා ගන්නවා ළඟින්ද. මේ එයාට මොකක්ද ඒ කාතාව තියෙන අසරීරම් දූරංගමං ඒක තරම් අසරීරම් ගුහාසය. හිතට වීස නැහැ. විතර පෙට්‍රල් ඩීසල් ප්‍රශ්නකුත් නැහැ. ඔහි යනවා. අසරි ගුහාසයන් ඉන්න හැබැයි රූප ධර්ම පද්ධතියක් ඕනේ යාට. ඇසුරු කරගෙන ඉන්න වහයලාගෙන ඉන්න තැනක් ඕනේ. දූරංගමං ඒකතරම් තනියම යන්නේ. හිත දැන් මම මෙයත් එක්ක කසාද බඳයි කියලා හිතන්න මම ගෑනිත් ගෑනිත් එක්ක කතාවක් නැහැ හිතේ. නැත්නම් මම දෙපා බැඳගෙන දුවනවායි කියන්නේ. තුම්පා දුවනකොට අනිත් එක්ක නෑ හිතයි මම හිතා බඳින්න බෑ. කකුල් දෙක බැඳලා. අපි දෙන්න දෙපැත්තට තමයි දුවන්නේ. ඒකයි දෙපා බැඳ දුවනකේ තියෙන ජෝක් එක. ඒ ඒ පය බැඳ තුම්පා දිවි. ඒ වගේ මේ මොනම තාලෙකින්වත් අපි කිව්වට අපි දෙන්න වෙන් කරගන්න එක තමයි පුත්තඥාන කියලා කියන්නේ මේක වෙන් කරගන්නේ. ඔයාගේ හිත මගේ හිත නෙවෙයි කියා ගන්න අපි මේ දාගන්න. බණ්ඩ ඔක්කොම එකයි. හැම හිතක්ම අසරීලයි. හැම හිතක්ම ගුහාසයක්. හැම හිතක්ම ඒකංචන. ඒකට අපි කියනවා උඹේ හිත වගේ නෙමෙයි මගේ හිත. කරුණාකරලා මාව තේරුම් ගන්න උත්සාහ කරනවා නැත්නම් කන පැයින්ද ගන්න. ඔකනේ ওই තියෙන අයිතිවාසිකම. කිව්වට පස්සේ උඹටත් තියෙන වගේ හිතක් මටත් තියෙන වගේ කඩප්පුලි හිතක් අපි දෙන්නේ යතින් කඩප්පුලිය දෙන්නේ කිව්වම ප්‍රශ්න නැහැ. අපි එහෙම කියන්නේ නැහැ. උඹ කඩප්පුලියා. මම හැදිච්ච එක. එන්න එපා මයිත් එක. නැත්නම් චොක්කయ్య කියන උඹලා හොඳ මිනිස්සු මම කඩප්පුලියා. එන්න එපා මයිත් එක. එහෙම නෙමෙයි මේ ඔක්කොගම තියෙන්නේ ওই ಗುಣ හතර හැම හිතටම සමානයි. ඒක නිසා අද ඒක පිළිබඳව පුදුමාකාර විස්තර තියෙනවා. හරි ලස්සන දෙයක් තියෙනවා. මේ දේශපාලනඥයා රටවැසියා දඩමීම කරගෙන විධායක බලතල වගේක් කරන වැඩි ඡන්දෙන් කියලා ඒ රටවැසියම තල්නවනේ. ඒ පද්ධතිය අමනයන්ට තේරෙන්නේ නැහැ. මේ යක්ෂයා බලතල අරගෙන මොකද්ද කරන්නේ? තමන්න බලයේ දීපිය උන්ට පිළි බොම්බනේ. ඊට පස්සේ බලයට යට වෙච්ච එක රසාස්පති උන්ට සැලුට් එකක් ගන්නවා. මේ නකා විදායක බලතල සහිත සියලු දේවල් සහිත කියලා කියනවා. නමුත් මගේ ඡන්දේ නැපත් වෙලාදී අන්න ඒකමයි හිත කරන්නේ. නිසා දේශපාලනඥයන්ට බැන්නට ඒ ටික තමයි මේ හිත කරන්නේ හිත රූප ධර්ම තෝගයක් නැතුව ජීවත් වෙන්න. ඒකල රූප ධර්ම වලට මෙහෙම කරපන් එහෙම කරපන් මෙහෙම කරපන් කියලා විධාන ශක්ති දෙනවා හිත කොන්ද බලන්නේ නැති එකේ චපල කියලා චපලයි ස්පන්දනං චපලං චිත්ත ඉතින් අපි මේ ස්පන්දන ගතිය චපලපතිය දැන අපි ඔක්කොගම හිත එකයි අපි ඔක්කොම හිතේ මොනම වෙනසක්වත් නැහැ කිව්වම අපිට එතකොට මම උසස් පහත් වෙනවා එතකොට එතකොට මේ බිස්නස් කෙරෙන්නේ නැහැ මේ මේ පාරිභෝගිකත්වයට යන්න බෑ මේ පන්ති ભેදේ පවත්වන්න බෑ මේ උගත් පහත් ભેදේ පවත්තන්න මේ ධර්මා ධර්ම පවත්තන්න බැරි නිසා අපි හරිය කැමති මේ අතර මට්ටම් ભેද ඇති කරගන්න. ඉතින් ඒක නිසා අපි බලනවා හිත කොහේ හරි තැනකට එන ගහන්න. ඒක මොලේ. ඉතින් දැන් කියන්නේ මොකද හැම සෛල් එකකටම මොලයක් තියෙනවා මේ නියස්තිය කියලා නියස්තිය හැම සෛල් එකකටම මොලයක් තියෙනවා. හිතක් තියෙනවා. ඒ නිසා සෛලයක් කියන්නේ සතේ. ඒ සෛලය මේ මන මගේ තියෙන ශරීරයේ සෛල මට විරුද්ධව වැඩ කරනවා. එහෙම පිටපොට ගියාට පස්සෙ තමයි කැන්සර් කියලා කියන්නේ. රසෙ කිපිරකට ගැලපෙන තමයි AIDS කියලා කියන්නේ. යා මුළු පද්ධතියට විරුද්ධ වැඩ කරනවා. හැබැයි පද්ධතියමයි පෝෂණය ලබන්නේ. පද්ධතියක සම්පූර්ණ ජාලයට සම්බන්ධ වෙලා තියෙන පද්ධතිය විරුද්ධ යනවා. ඒ කියන්නේ යාට වෙන මොලයක් තියෙනවා. ඉතින් ඒ විදිහට බලනකොට කඩලා කඩලා කඩලා කඩලා ගියාම ඒ හැමතැනකම මේ මනුස්ස ශරීරයේ ස්වභාවය එක සෛලයක තියෙනවා. ඒක සෛලේ තියෙන මොලේ තමයි ස්නායුව. පස්සේ ස්නායුව කඩලා බැලලා RNA DNA වලට ගියා. RNAD වල තියෙන රයිබෝෆ්ලැවින් ඇසිඩ් වල මේක තියෙනවායි කියලා බැලුවා. එතකොට බැක්ටීරියාවයි මනුස්සයාගේ සමානයි. පරිණාමයක් නැහැ. දෙන්නකම තියෙන්නේ 90%කට වැඩි සමානකමක්. ඉතින් ඒකට මේ අපි නිකම් මොනවදෝ බවටපත් වෙනවා. ඉතින් ඒක නිසා ඒ නියුරෝ ට්‍රාන්ස්මිටන්ට් වල කරන්නේ අර අන්තිමට කෙලවරකට එන එක ඊගායකට යන්නේ ඉස්සෙල්ලා අපේ ස්කවුට් ගන්නකොට අපි ඔක්කොම පොලිමේ ගැට තිබ්බා. කියලා සර් එක පැත්තක ඉඳලා කිව්ව අතමිරිකලා එයාට වචනයක් කියනවා රහස් වචනයක්. මේ මොකක් හරි අපි කියමු මේ Google කියලා කිව්වයි කියලා. අනිත් එක නේ අතමිරිකලා Google කියන්නේ. අනිත් එක අතමිරිකලා එයා කන්ට කරලා කියන්නේ. මැද තියෙනකොට සර්ගේ ගන්න කියලා හොඳ කුණු අරපයක් කිව්වා එකෙක්. අතරමැදි එකේ Google කියනකට අරුරු කුණු අරපයක් කියලා. දැන් ඌ එකකින් සර්ට කිව්වේ මොකද? සර් උඩ ගියා හුතු ගුඩුව වෙච්ච සර් කිව්වයි කියලා හිතන්නේ මම හිතන්නේ නෑ ඔය නියුරෝ ට්‍රාන්ස්මිටර් වල ඔන්නෝක වෙනවා එන පණිවිඩය නෙවෙයි ඊගායකට යන්නේ නියුරෝ ට්‍රාන්ස්මිටර් වල කරන්නේ මේ ඉන්ද්‍ර ජාලයෙන් කෙලවරට එනකොට ඉලෙක්ට්‍රෝ මැග්නටික් ෆීල්ඩ් එකට ඇවිල්ලා යා මෙතනින් කෙමිකල් එකක් ස්රාවය කරනවා ඒ දෙක අතරද මේ කෙමිකල් එක ෆිසිකලි තමයි මේකට යන්නේ මෙයා ගිය ගමන් මේක නැවතත් ඒක ඉලෙක්ට්‍රෝ මැග්නටික් බවට පරිවර්තනය කරන මේගිලා ටක් ගාලා අතෙන්ද ගෙනියන්නේ ඉලෙක්ට්‍රික් වේගයකින් ස්නායු ඇතුළත මොකද ස්නායු දෙක අතරදී පොඩි කර්ම වේගෙට ඉඩක් තියෙනවා. චිත්ත වේගෙට ඉඩක් තියෙනවා. ඍතු ගුණයට ඉඩක් තියෙනවා. ආහාරජ වේගෙට ඉඩක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අතරමැද කවුරු පණිවිඩ මෙතෙන්ද Google කිව්වට මෙතනින් එහාට යන්නේ. ඊට පස්සේ එහා පැත්තේ සර්ගේ කනට එන්නේ. මේ දීපු ගුණ වල බෙදා. ඒක මොකාශිකද අල්ලන්න බෑනේ. දැන් මම කිව්වනම් මම කියනවා දැන් මෙයාට මම කිව්වේ ඒක තමයි. ඔව්. මෙයාත් මට කිව්වේ ඒක තමයි කිව්වා මොකද කියන්නේ. මැද්දේ නවල දෙකක් තුනක් විතර වෙනස් වෙලා ඉන්නේ. වෙනස් කළා යන්නේ. නිවුස් කියන්නේ මොනවද? වෙච්ච දේම හරියට කියන්න ඕන නිවුස් ඕනේද? උන් හැම ට්‍රුත් එකක්ම බෙන්ඩ් කරනවා. ඊට පස්සේ නිවුස් එකක් එනවා. ඇත්තටම ඇත්ත ඇති ඇටටි කිව්වොත් කිසිම උද්දීපනයක් ඇති වෙන්නේ නැහැ. අතිශෝක්තිය නැත්තම් කිසිම උද්දීපනයක් නැහැ. සාහිත්‍ය කියන්නේ සත්‍ය අතිශෝක්තියටපත් කිරීම. ඒකට සම්මාන දෙනවා. ඇත්ත ඇති ඇටටි කිව්වොත් කිසිම සම්මානයක් නැහැ. ඒකනේ ත්‍රිපිටකේ කවුරු කියවන්න කැමතිද? ඇත්ත ඇති හැටියෙන් කියනවා. ඉතින් නියුරෝට්‍රාන්ස්මිටර් කියලා කියන්නේ අපේ සෝදුවක්. අපි කැමති දෙයක් මේකප් කරලා පෙන්නනවා. ආලවට්ටම් කරලා පෙන්නනවා. අපි ගල් ගවල ජීවත් වෙන දැන් මේ ගෙවල් හදලා හරියට බීක්කු තියලා බීරුම් හදලා ලස්සනට හදලා තියාගෙන ඉන්නවා. ඒකට මගේනේ දැන් මම හදපු දෙයනේ. ඉතින් ওই වැඩේට යනකම් මේ නියුරෝට්‍රාන්ස්මිටර් තුළ තියෙන මේ පිස්සු කෙලින ගතිය බලක් ගන්න බෑ. ඉතින් ඔයා ඒක දැනගත්තට බෙහෙත් කරලා අපිට හේරම තියෙන එකම දෙන්නේ. අපි එකම වෙනස අපි බේත් බොන්නේ නැති එක විතරයි. අවුරුදු තියෙන අර මේ මේ සංචල ගතිය පැහැදිලිමත් එක්ක ඉතින් සර් කියන්නේ මේ සාමාන්‍ය මේකට වඩා අර හිත කියන්නේ ඇස් දෙක දිහාගත්ත වෙලාවට මේ සාමාන්‍ය මේකට වඩා සතිය පිටවන මේක කොහොමවත් කරන්න බැරි නැති මේ දෙක උඩ හිතට හිතුවේ මහ පුදුම වේගින් එනවා. කියන්නේ අර දැන් මේ සාමාන්‍ය එකක්වත් මම හිතන දේවල් නෙවෙයි. ඔක්කොම thought without a thinker. හිතනාගත දෙක සෑහෙන වේගවත් වෙනවා. ඒතකොට චිත්තය කර්මජ උතුජ ආහාරජ විතරමයි වැඩ කරන්නේ විල් එක නැහැ. මගේ ස්වච්ඡන්දයට ඉඩක් නැහැ. දැන් මේ වෙලාවේ ස්වච්ඡන්දයට ටිකක් කියලා තියෙනවා කර්ම වේග වලට ඉඩක් තියෙන ඉතින් මම බලන ස්වච්ඡන්දයෙන්ම වැඩ කරගෙන යන්න කර්ම වේග නැතර කරගන්න. ඒක අසාර්ථක ප්‍රයත්නයක්. කරන්න බැරි වැඩක්. අතින් ගියාට පස්සේ ස්වච්ඡන්දයට මුකුත් නැහැ. මේ ආමුතු කෙනෙකුට දීලා ඒ ආමුතු පුළුවන් තරම් ස්වයං වින්දනය කරලා සුක්‍රමෝතේට පටන් ගත්තා. ඒක භික්ෂුවක් වශයෙන් බරපතල වැරද්දක්. පස්සේ අමුතු අඬන්න පටන් ගත්තා. මේ ඔය සෙඩක්ටිව් මොලේ තම්පත් කරන එක දීපු ගමන් ඒක පැත්තකට කඩාගෙන යනවා. අනිත් පැත්තට සීදීනස ගන්න හැංගීම් එනවා. ද්වේෂය ඊතරම්ම යනවා. මේ සප්‍රෙස් කරලා තියාන හිටියට බැලුමක් පිරිකුවා වගේනේ. මේ පැත්තෙන් මිනකොට අර පැත්තෙන් තද වෙනවා. ඒක මේ මොකද්ද කියන්නේ? ස්ථිර උත්තරයක් නැහැ. හැබැයි අර වයර් පොඩ්ඩක් මාරු කරලා දෙන්න පුළුවන්. වෙන පැත්තකට ඉතින් ඕක මේ බજારකේ කියන්නේ වයර් මාරු වෙලා. මෙහෙන් එන නියුට්‍රෝන එක මෙහෙන් එන මැසේජ් එක නෙවෙයි අරකට යන්නේ. හැම එකාට පිස්සු. ඔය ඔය අපි ඔය කතා කරන්න ගියාම ඔය සත්‍යන්ත මහත්තයා කියලා දිනවා මේ බුදුහාමුදුරුවෝ මේ පාරමිතා පුරන කාලේ ජාතක කතාවල ඒ ජාතිකයේ තිබුණ පිස්සුව නම් කරලා තියෙනවා. ඒ ජාතකේ මෙහෙම ඇතිලා තියෙන්නේ මේ පිස්සුව නිසායි කියලා. සම්ප්‍රදායික බුද්ධහං කන පුත පුච්චනවා. ඒක පටන් ගන්න තියෙන්නේ once upon a time there were no psychiatrists. ඒකට පිස්සු රෑනේ. සයිකියාට්‍රිස්ලා හිටියොත් නේ පිස්සු තියෙන්නේ. පිස්සට පිස්සයි කියලා ලේබල් එක ගන්න සයිකියාට්‍රිස්නේ සයිකියාට්‍රිස්ලා නැත්තම් පිස්සු නැන්නේ. ඔක්කොටම පිස්සුනේ. කිසි කරදරයක් නැහැ ලෝකේ. සවිනාසනේ ඒ බෙහෙතකින් හරි මොකකින් හරි ඒ සිතුවිලි වෙන වේගය අඩු වැඩි කිරීම කරන්න පුළුවන් නම් ඒක දකින්න පුළුවන් කම වෙනස් කරන්න බෑ නේද? ඇත්තටම සයිකියාට්‍රිස්ට් සයිකියාට්‍රිස්ට්වත් බෑ. සයිකියාට්‍රිස්ට්වත් බෑ. මේ මොකක් ඇවිල්ලා මොකක් බවට පත් වුණාද කියන එක කියන්නේ ඇයි ඒක වෙන්නේ එහෙම කියලා කියන්නේ කර්මජ වේගය කියලා විශාල තීරයක පැත්තක තියන්න වෙනවා. කර්මජ වේගයක් තියෙනවා. මොන දේ ආවත් ඒක යාට පේන්නේ නිල් පාට දේ පේන්නේ කහ පාටට තමයි මොකද කරන්නේ? නෑ මං කියන්නේ සිතුවිලි වේග කොච්චර වැඩි වුණත් Taman ඒක සිතුවිලි යනවා කියලා දකින්න එක ඒක එහෙම දැක්කන් පස්සේ දකින්න පුළුවන්නේ. ඒකට විශාල පෞරුෂත්වයක් ඕනේ. දැකීම ලොකු සද්ධර්මයක් හරි දෙයක් බව තේරුම් ගන්න. අරයට පේන්නේ මේක භයානක දෙයක්. දැම්මට කන්ට්‍රෝල් එකක් නැහැ. ඉතින් හිඳාඩි දාන ගත්තාම තව හිතුළු වැඩි වෙනවා. ඒ කියන්නේ මුලින් නරක විතයි කියලා කියන්නේ පෞරුෂත්වයක් නෙවෙයි මේ. සද්ධාව නැහැනේ. සද්ධාව නැතිද අර පේනවා දැන් මේ මේ මහා ගාලේ එනවා දැන්. ඉතින් දැන් මොනවා කරන්නද මං අනිවාර්යයෙන්ම යට වෙනවනේ. කොහොමඩත් යට වෙනවා. දැන් මේ මනුස්සයා ගලරෙන්ඩි ඉස්සෙල්ලා මැරෙනවා. දැන් යට වෙලා මැරෙයි. ඒ වගේ මේ සයිකියාට්‍රි සිටුේෂන් එක කියලා කියන්නේ ඇතුළතින් කොන්ෆිඩන්ස් දෙන එක තමයි බුදුරජාණන් විශ්වාස කරේ. සයිකියාට්‍රිස්ලා කරන්නේ පිටින් කෙමිකල් එකක් දෙනවා. මොනවාද පිස්සු ඩබල් වෙනවා. වෙන දැන් තියෙන ක්‍රමයේ හැටියට මේ මිනිසුන්ට දොස් කියන්න තෝ කරන්න දෙයක්වත් නැහැ. වෙන ක්‍රමයක් නැහැ. ඊට පස්සේ නැත්තම් ෂොක් එක දෙනවා. ෂොක් එකදී වань ෂෝට් මෙමරි එක නැති කරනවා වින මාස 3ක විතර. ඒක ඊට කලින් මෙමරි එක එනවනේ. එච්චර පිස්සු නැති වෙන්නේ ඉස්සලා කාලේ. ඉතින් ඒකට වෙනවා ටිකක් calm down එතකොට ඒක හැදෙන්න කල් තියෙනවා. ෂොක් ට්‍රීට්මන්ට් එක දෙන්න ඕනේ ටිකක් කල් තියාගෙන. මේ ෂොක් ට්‍රීට්මන්ට් එක දීලා නැගිටට පස්සේ එයාට අර ළඟදී සිදුවෙච්ච අවුල් මතක ටික දැන. ඔය පාකින්සන් නෙවෙයි එම් මොකක්ද දෙඩේ කියන ෂෝට් මෙමරි එක නැති වෙන්නේ. ඩිමෙන්ෂියා. ඒකෙදිත් නැති වෙනවා. නැති වෙච්චාම පුතාට බාප්පා කියලා කතා කරනවා. ඒ අනම්මන වයර් මාරුවා. ඒක පිස්සු කියලා කියන හැබැයි කිසි කරදරයක් නැ ලෙඩ කලබල කරන්නේ නැහැ. ඔය වයර් මාරු වෙලා ඉන්න ඇඳටම වෙලා ඉන්නවා. ඉතින් මෙව එකකින්වත් තියෙන தত্ত্বය පටලවනවා මිසක වෙන තැනකට ප්‍රධාන වෙනසක් කරන්න බෑ බුදුදහම කියන කවදා හරි ඇතුළතම තමන් තුළ හැම පෘථග්ජනයෙක්ම පිස්සෙක්. අසු සබ්බේ පුතුජන උම්මත්තක කියනක දැනගත්තට පස්සේ අඩු ගානේ මෙයා පිස්සෙක් කියලා ලේබල් කරන එක නතර වෙනවනේ. නැත්තම් අපි කට්ටිය විතර මූ පිස්සෙක් කියලා රොසි මූ මදාවියෙක් වෙනවා මූ මිනිවරුවෙක් වෙනවා. ඒක සමාජයේ පිළිලයක් වෙනවා. ඒ නිසා හියුගෝ හියුගෝ කියන්නේ මානවවාදියා කිව්වේ මෙයා මිනිමරුවයි කියන්නේ මෙයා මිනිමරුවයි කියලා අපේ ගෙතලා මෙයා මරන්න මට අයිතියක් නැහැ. ඒ ඇත්තට කියන්නේ මරණ දනුවක් දෙන්න තව කෙනෙකුට මෙයා අපරාධකාරී තවත් මිනිමරනවා හිටියොත් නමුත් මට තියෙන අයිති මොකද්ද මෙයාව මරන්න? මිනිස්සුකාරට තියෙන අයිති මොකද්ද මිනිමරු දනුවක් දෙන්න? දඬුවම් ගැන කතා කරන්නේ නැහැ ගොඩක් අර මරණ දඬුවම් ගැන කතා කරේ. ඉවුව ගන්නේ ඒක ගන්නේ අපි පටලවා ගත්තොත් තමයි මේ පද්ධතිය කර්ම වේග පටලවා ගත්තොත් අපිට පුළුවන් ඔයාගේ අධිකාර ශක්තියක් මට නෛතිකව තියෙනවා. ඔයාගේ අධිකාර ශක්තියක් මට ආර්ථිකව තියෙනවා. ඔයාගේ අධිකාර ශක්තියක් මට දේශපාලනයේ තියෙනවා, සමාජිකව තියෙනවා කියලා ඒ පටලවා ගන්න ඔයා වගලා ගන්නයි අපි මේ මූල ධර්ම හදන්නේ. මම අයියා. අදන හැම එකකින්ම මම අයියා වෙනවා. නමුත් ඒ මනුස්සයත් බුදුරජාණන්සේ කියනවා මානසික ලෙඩෙක්. ඒකයි මෙහෙම කල්පනා කරන්නේ. අපරාධ විශාල ජනතාව සප්‍රෙස් කරනවා. ඊට පස්සේ මේ මිනිස්සු ඒකට හරියන විදිහට තෑගි දීලා මේ මේ උපාධි දීලා පිස්සුවන්ට ගන්නවා. ඉතින් මේක පරම්පරා දෙක තුන යනකොට මොකද වෙන්නේ? ගන්න දෙයක් නෑ. ඒ වෙනුවට Tamanට එකම සරණ Taman විතරයි. ඇටිසැටිය දැකීමයි කියන එකත් යන ගහනේ 100ට ගණක් ගන්න බෑනේ. 100 දෙකකටත් එකකටවත් නගින්නේ නෑ. තාම සුළු පිළිසකට තමයි මේ Tamanගේ ප්‍රകൃතිය බල දාඩි දාන්න තියෙන්න පුළුවන්. ඒක මේ බුදුබණෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක යා ගෙනාපු ජම්ම ලක්ෂණයක්. බුදුරජාණන්සේ ඒ මලට අවුව වට්ටන එක විතරයි කරන්නේ. පුප්පන්නේ. කාටවත් මේ මගේ ප්‍රකෘතිය මට බලන්න ඕන බලන්න පුළුවන් මට බැලුවන් ප්‍රශ්නයක් නැහැ කියන එක කියන්න පුළුවන් නම් ඒ පෞරුෂත්වයේ කවුරුත් දීපන්නේ. බුදුහාමුදුරුවත් බාරගන්නේ. යෝගාවචරය කියලා ගන්න තමන්ගේ කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ මූණ බලන්න ලෑස්ති. ආස්වාසයෙන්කොට ආස්වාදේ බලන්න ලෑස්ති. ප්‍රසවාස දෙනකොට ප්‍රසවාස බලන්න ඇහිදී ඔයින් එහාට නිවනක් ඕනේ මම නම් කියන්නේ මේ මේ සරල භාවයට ඇති හැටි දකින්න ඕනේ දකින්න බෑ මම උත්සාහ කරනවා දකින්න කියන ගතිය තේරුම් ගත්ත නම් ඔක හොටත් නේදමානයි ඔක කොහොමඩක්වත් බුදුහාමුදුරන්ගේ තියෙන මේ සරල නමුත් දීර්ඝ කාල ප්‍රතිඵලෙ පිළිගන්නවා ඊට පස්සේ ඕනේ දැක්කා වගේ තමයි දකිමින් ඉන්නේ ටික ටික ටික ටික දකිමින් ඉන්නවා ගාප මාර්ගය තමයි ඒක තව කෙනෙකුට සම්ප්‍රේෂණය කරන්නේ සංනිවේදනය කරන එක එකම දෙයයි තියෙන්නේ කරුණාව විතරයි. ඥාණයෙන් ඇති වැඩක් නැහැ. බුදුමාකාර කරුණාවක් තියෙනවනේ අනේ අපි මේ මේ මට්ටමට හරි එන්න කී දෙනෙක් අපිට උදව් කරලා නැද්ද ඒක නිසා තව කෙනෙකුට තේරෙන්නේ නැහැ කියලා හෝ වැටෙන්නේ නැහැ කියලා පහත් කළ සැලකියඳ තරම් වෙන්නේ නැහැ. මම උත්සාහයක් නෙගන්නේ. ඒ නිසා පුළුවන් විදිහට උදව් කරන්න ඕනේ. අමාමෑණි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අන්නේ කරුණාවේ අසීමිත ගතිය නිසා. හැබැයි බුදුහාමුදුර කරලත් වැරදිච්ච ඇත්තෝ ඉන්නවා. කරගන්න බැරි වෙච්ච ඇත්තෝ ඉන්නවා. නමුත් පස්සේ දවල්ට කාටි කොට එනවා. ඒක ගැන බුදුන්සේ පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සද්ධර්මයේ වැඩ කරනකොට ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ Tamange මට්ටමින් අනුමනින්ට යන්න එපා. එයා කතා කරන භාෂාවෙන් එයා කවුද කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා. පණ්ඩිත සාහිත්‍ය කිව්වා ඇඟේ හිරි වැටෙනවා. <clears throat> ප්‍රශ්න අහන ගොපල්ලෙක් වෙන්න පුළුවන්. බෝ බෝසත් කෙනෙක් වගේ උත්තර දීපන්. ගෙදරට කැවුව මෝඩ ප්‍රශ්න කීපයක්ම ඔක්කොම විසි කරා. මේ තද වෙලා ඇත්තටම ශරීරයට ඇවිල්ලා මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා පිසුමනේ අහන්නේ මිනිස්සු. ඊට පස්සේ කිව්වා ඇත්තටම මේක ගැලපෙන්නේ නැහැ. මට සයිඩු මහජි සයිඩු කිව්වේ මෙච්චරයි. ඒ වෙලාවේ හරක් දක්කන්න යන මිනිස්සෙක් සභාව කෙලවර වාඩි වෙලා මේ කෙවිත එල්ලීගෙන මෝඩ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කව්බෝයි කෙනෙක්. තෝ යකෝ ගෝපල්ලෙප්පල යන්න කිව්වොත් එහෙම මම ගෝපල්ලෙක් කියලා. මම උත්තර දෙන්න ඕනේ බෝසත්යන් වහන්සේට. මොකද මමත් ඔතන ඉඳලා තියෙනවානේ. ඒක මතක නැති වුණාට පස්සේ තමයි අපි මේක එකනට මේ නීති තර්ක පටවන්න අධිකාරී ශක්ති ගන්න හදන්නේ. ඉතින් අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ හැටියට ලංකාවෙන් හොඳම ශිෂ්‍යෝ ටික තෝරනවා. තෝරලා උන්ට අන්දනවා. ඒ වෛද්‍ය ශාස්ත්‍රයේ ස්වභාවය කියන එකේ පෙන්නන ඌට ණය දානවා කරේ. ඒකලර කෝට් එක අන්දනවා. අර සපත්තු දෙකක් දම්මනවා. ගහලා ලෙඩා ගාට ගියාට පස්සේ ඌ පේන්නේ අඟහරු ලෝකෙන් ආපෙගේ මොකද? මොකද අමාරු? ආ. එහෙමයි කතා නිකන් මල්ලි මොකද අමාරු කිව්වොත් ඌට ප්‍රොමෝෂන් නැහැ. ලංකාවේ ඉන්දියාවේ ඒ දොස්තරලට කිසිම ප්‍රොමෝෂන් නැහැ. එයා යන්න ඕනේ කෙලින්ම අඟහරු ලෝකෙන් ආපු කෙනෙක් වගේ වෙනම කෝට් එකක් අඳින්න ඕනේ. අයා සක්වේ දාගෙන ඉන්න ඕනේ. මේ පොත මේ පැත්තෙන් තියෙන්න ඕනේ. නර්ස් එන්න ඕනේ පිටිපස්සෙන් ෂෙයාර් කියාගෙන අර රයිටින් පෑඩ් එක තියාගෙන. යගන්න. මොකද අමාරු? ආ. හ්ම්. යගන්න. ආ. ඊගා තවසින් වල ආ ගාරි සියල්ල දන්නා වූ සියලු ශක්තිය ඇත්තා වූ කෙනෙක් බවට පත් කර ගන්නවා. මීයකා ගෙදර ගියාම සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්න තු මුට මොකද වෙන්නේ? <laughs> මේ ඇඳිල්ලේ. මේ දෙක නැත්තේ ඉන්දියාවේ ලංකාවේ විතරයි. මොකද ඉන්දියාවේ ලංකාවේ සාමාන්‍ය මේ අනාත්ම ධර්ම පිළිබඳ හැඟීමක් තියෙන නිසා අනිත් තැන් වලට ගියාට පස්සේ නීතිඥයෝ එතනින් ගියාම දොස්තරලා එතනින් ගියාම ආර්ථික විශේෂඥයෝ වෙනමම තලයක තියාගෙන එයා කන්ඩිෂන් කාමරයක් ඇතුලේ දාලා කොටු කරලා ලොක් කරලා සත්වෝද්‍යාන වගේ තියාගෙන ඉන්නවා. මේ පද්ධතිය දුවන්න බෑ පිස්සු ටික නේද? ඒකට ගන්න හොඳම මොළ ටික. ඒ ගුණපාල දන්සිමාත්‍ය පොතේ දීලා තියෙනවා. ලංකාවේ කිරණ වැඩ මේකෙන් මොකද වුනේ? සිංහල වෙදකවල මොකද වුනේ? අපි ගමේ තිබුණ මුත්තේට්ටුවට මොකද වුනේ? අපි ගමේ තිබුණ මේ අත්තමට මොකද වුනේ? කොළදීමට කයියට මොකද වුනේ? ඒවා නිකන් මෝඩ ක්‍රම. තාමන් 2 wheel tractor. නැත්නම් ට්‍රැක්ටරයක් දාපන්. ගොවිතැන්පත් කරන්න බෑ. එහෙම නැතුව ගිහිල්ලා ඒ ඔක්කොම නැති කරගත්තා. නමුත් මොකද්ද පරණ පිනකට ලංකාව 100 100ක් පරණව අතෑරියේ නෑ. ය아가න්න බැරි වුණා අපි ට්‍රැක්ටර් ගන්න බැරි වෙච්ච හින්දා. සල්ලි තිබුණේ නැති. නැත්තම් බැරි වෙලා හරි සල්ලි තිබුණා මෙලහට යූරියා ගහලා මේක විනාශ කරනවා. නයිට්‍රජන් බෝම්බ වෙනවා. ඉතින් අපිට බැරි කමකට කොළ පොහොර දැම්මා. ඒ නිසා අපිට දැන් තියෙනවා පොඩ්ඩක් ඉඳන් යූරියා වලින් හරක් වෙච්ච නැති, ට්‍රැක්ටර් වලින් ඩස් බෝල් එකක් බාඩපත් වෙච්ච නැති, ඔළුව නරක් වෙච්ච නැති ගොවිය ටිකක් එනවා. උන් ආයෙසරයක් මේක ඇති කරලා බලත් හම්බ වෙනවා. අපි කැමති දැන් අනිත් ස්වභාවිකව කැලේ වැවෙන දේවල් වල. ඉතින් මේකේ මේ එහාටයි මෙහාටයි යන මේ ඔර්ලෝසු බට්ටේ තමයි තියෙන්නේ. ටෙක්නොලොජි එකට යනවා ආයෙ යනවා ස්වභාවික ක්‍රමයට. ආයෙ එනවා. ඒ දේ කරන්න පුළුවන් අපි පරිසරයේ කෙලසගත්තේ නැති නිසා. දුන්නනම් කම්පැනි එකට හරි මොකක් හරි එකට මේක සම්පූර්ණ කොන්ක්‍රීට් කරලා high level පාරවල් ටිකක් දාලා මේක වනසනවා. ඒ නිසා මේ தත්වෙට මේ தත්ත්වය තියාගන්න උදව් කරපු එකම එක ප්‍රභාකරන් විතරයි. ගැහුව හැම බිල්ඩින් එකටම ගැහුව හැම පද්ධතියකට ලොකෝජි තේරෙම මැරුවා. මේ අවුරුදු 30 ප්‍රභාකරන් නොහිටියා නම් මේ ඔක්කොම කොන්ක්‍රීට්. ඔක්කොම ඉවරයි. ඌ විතරයි සිංහලට ආදරයට වැඩ කරපු එකම එක. මොනම ප්ලෑන් එකක්වත් තිබෙන සෙන්ට්‍රල් බැංක් එකටත් ගැහුවා, එයාපෝට් එකටත් ගැහුවා, ඔබ දැනගටියව වෙන්න දෙන්න එපා මේක ඇතුළේ කියලා. නැත්තම් සිංහරාජය ඉතුරු වෙනවද? ඒ වගේ දේ මොකද්ද හොඳ නරක දෙකක් තියෙනවා. අනිතික යටින් බලනකොට පද්ධතිය හොඳ දක්ෂවම ජීවත් වෙන්නේ වැද්දා විතරයි. වැද්දා ඉතින් තියෙන දෙයක් allele අත්තම්මන කාලි වල බැන්නම් ඉතින් පැත්තකට යනවා. දැන් ඉන්න වැද්දෝ නම් કૃතිම වැද්දෝ. නමුත් වැද්දා විතරයි හරියට ජීවත් වෙන්නේ. ඒ නිසා අපේ ගමේ මිනිස්සයා ඔය සරලව ජීවත් වෙන මිනිස්සයා අපි හොදලා කියන්න පුළුවන් රොබර්ට් නොක්ස් කියන්නේ සිංහල ගොවියා මඩ සෝදාගත් කල රජකමට සුදුසුයි කියලා කිව්වා. කද්දාත් පරිසරයට කෙලහන්නේ නැහැ. කද්දා කන්නේක හූර කණ්ඩ හදන්නේ නැහැ. ගොවි පොළට වැඳලානේ යන්නේ. දැන් උනත් කප්පාදු කරන මිනිස්සු තේවත් එක දැනන බලන්න පිය ගෙනලා තේවත් උඩ තියලා වඳිනවා කියන මගේ අතපය කැපෙන්න එපා. ඒ කියන්නේ ඇබොරිජින්ස්ලා ඒ නිව්සීලන්ත වල ඒ පංගා ගාවට ගිහිල්ලා බිය ළඟ තියලා ගහට වැඳලා අඩි 3ක් පිටිපස්ස ගලකින මගේ නැති බැරිකමට මට ඔයාගෙන් කෑලි ටිකක් ගන්න වෙනවා. මට සමා වෙන්න බැරිකමට කියලා එතන අරගෙන ගහ කපලා කොන් දෙක ආයෙත් එතන තියලා වැඳලා පස්සෙන් පස්සට යනවා. ඒකෙන් තමයි ඇඳුම හදාගන්නේ. මගේ නැති බැරිකමට මම අවශ්‍ය කොටස ගන්නවා. මෙන්න ඊටු ටික. බුදුහාමර කප්පියම් කරන්න කියලා දෙන්නේ මොකද? පණ දින ගහක් කනවනම් තුන් සැරයක් කප්පියම් කරන්න කියනවා. මම මේ පණ ඇටි එකක් කන්න හැදේ. සත්තු කන්න එපා. ගහක් උනත් කප්පියක් කරලා ගන්නයි කියලා තියෙන ගහට පොඩි පද්ධතියක් නේ අප්පා. පද්ධතියක් එක්කනේ ජීවත් වෙන්නේ. ඉතින් ඒක තියෙන්නේ අද ගැමියරා විතරනේ. ඉතින් ඒකත් නැති කරනා නම් නැති ඇත්තටම දුන්නා නම් ওই දේශපාලනඥයන්ගේ මේ පස්වරු සැලසුම වලට ඕකත් නැහැ. උන්ට වැරදුනා මොකද්ද උඩ ඉන්න දෙයියන්ට විශ්ිද්ධ වෙන්න වැරදුනා. ඒ නිසා මේ බුද්ධ ධර්මයේ තියෙන මේ පරිසර හිතකාමී ගතිය අපි ස්වභාවයෙන් පොළොවට ඉන ගතිය, නිහතමානීකම හැම කෙනාටම සමසේ සලකන ගතිය ඒක ඉස්සර අපිට අම්මලා තාත්තා දෙන්නේ නෝන්ජල්කම කියලා. උපුම්බගෙන ඉරපන් ගැහුවක් අහපන් බැන්නොත් බලපන් මම බලා ගන්නම් කියලා නේ. ඉගන්නේ නෑ කොයි එකකටත් yes කියලාගෙන share කියලාගෙන හිටියානම් මොකක්වත් වැරදින්නේ නෑ. නැත්නම් මොකටද බුදුහාමුදුරුවෝ රම්මි සුවමි සුවේ මාලිගාවලින් බහලා හිඟා කන තැනකට ගිහිල්ලා ලෝකේ හොඳම ආදර්ශය දුන්නේ හැම හැකියාවම තියේදී ආපහු මිනිස්සු අතට බලයක්. ඒක ඒක විස්තර වෙන ගොඩාක් කරුණාවෙන් තමයි. වෙනම මේ සිස්ටම් එකකට කන්ට්‍රෝල් වෙන එකක් තියෙන. කියන්නේ අනාගත අතීත දෙකේ දුවනවා මේ වර්තමාන කොහොමද කියන්නේ ඇත්තටම ওই සෙඩක්ටිව් වලින් සයිකඩෙලික් වලින් කරන්නේ වර්තමානයේ තියන්න දෙන්නේ නැහැ. වර්තමානයේ තිබ්බොත් මේක පේනවනේ. මේ ඒ කියන්නේ සම්පූර්ණ අවිද්‍යාවට රසායනික ද්‍රව්‍ය දාලා අදිනවා. දැන් සාමාන්‍ය මිනිස්සේ හම්බෙන් වගේ මම දැන් මෙතෙන්ට යන්න පුළුවන්. භාවනා ක්‍රමයකට. ඉන්නේ නැහැ හුඟක් කරලාට අපේ හිතත් පිස්සු තමයි. නමුත් ඒකේ තියෙන අවස්ථාව අපිට හම්බෙන්නේ ක්ෂණ සම්පත්තිය තියෙනවනේ. ඒ ඔය ඇන්ටිබයොටික්ස්, කෙමිකල්ස් දැන් තියෙනවා එකක් වැක්සින් කියලා එකක් තියෙනවා මේ YouTube එකක් හැම වැක්සින් එකකින් පිස්සුවක් දානවා. මේ ළඟදි පෙන්ලා දීලා තියෙන මේ ට්‍රිපල් එක දීලා පටන් ගත්තට පස්සේ ඒක ඔන්ලයින් ගන්න දෙයක් නැහැ කියලා. ට්‍රිපල් එක දුන්නේ නැත්නම් වෛද්‍ය ශාස්ත්‍රය දෙන්නෙත් නැහැ. ඒකේ විනාශයි. පත්‍ටි ගමම්ම ගහපුවම ඉන්ජෙක්ෂන් එක මැරෙනකම්ම ඌ වෛද්‍ය ශාස්ත්‍රයට ගෙවනවා. ඒ නිසා වැක්සින් වලින් අද කරන විනාශේ වෙනම වෙබ්සයිට් එකක් තියෙන නිසා මොනම විදිහකටවත් මේ ෆාමසිටිකල් කියන බේතක් ඇඟට දාගන්නවා කියලා කියන්නේ වහ කරනවා තමයි. ආයේ මොකක්වත්ම නැහැ. මොකෝ ලෙඩේ හොඳයි. මේකෙන් හැබෙන ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එකට වැඩියි. ඒක නිසා දොස්තරලා කවදාකවත් Tamange දරුවන්ට බෙහෙත් දෙන්නේ කොත්තමලි දෙන්නේ. පොලිමේන අයට අවල් ගන්න ගිහලා අවල් එක ගන්නයි කියලා දෙනවා. ඒක හොඳට ඕම දන්නවා දොස්තරලා. ඒ තරම් මේ මේව සිස්ටම් හදලා තියෙන අවුරුදු 100 ගාන සැලසුම් කරලා නැවත අපි තාම කලෙක් මේ මේ ගහකොළ අඳුරන ප්‍රත්‍යප්‍රත්‍ය දන්නේ පැලයක් කොලයක් එක ජීවත් වෙන මිනිසුන්ට අරුන් කියන්නේ වැද්දෝ කිසිම චාරයක් නැහැ දවසලා එන්න එපා අපේ ගෝලිමට එනවනම් එන්න බෑ ලඩක් හැච්චි ගාන දැන් බලනවා දවසේ කාගෙන වණ කරන්න ඇවිල්ලා තියෙන කියලා අර මිනිස්සු බය කරනවා හරියට දොස්තරලා මැරෙන්නේ නැති જાතියක් වගේ හැම එකම මැරෙනවා සිංහල වෙද්දුන්ට දැන් ආයෙත් ඇවිල්ලා වර පෙන්ඩියුලම ගහට කරපස්සේ සිංහල වෙද්දු කොහොමද කොහොමද ආයෙත් ටික ටික ටික ටික අල්ලගෙන අල්ලගෙන එන ගතියක් තියෙනවා ඒ මොකද මේ මේ බුදුහාමුදුරු කියෝ මේ ගහේ කොළත් එක ජීවත් වෙන එක වළක්වන්න බෑ. ඒක ස්වභාවයි. ඒ නිසා ඒ තියෙන විශ්තිකේ තියෙනවා පාවිච්චි නොකරට අනිවාර්යයෙන්ම කියවලා දැනගන්න ඕනේ. ඒකේ නපුර තේරුම් ගන්න පටන් ගත්ත පළවෙනි අවුරුද්ද තමයි 2012. ওই ලෝක විනාශ කතාව ආවේ. ඒ බොරු සේරම දන්නව දන්නව දැන්. කිසිම කෙනෙකුට වළක්වන්න බෑ වෙබ් එකට ගියාට පස්සේ ඕනම දෙයක තියෙන නපුර හරියට ප්‍රමාණ කරලා කියනවා අද මෙච්චරක් මේ ඇතුළේ තියෙනවා මේ ලෙඩේට කියලා. මේ බේතට කියලා. ඒ නිසා 2012න් පස්සේ ඒ තොරතුරු සේරම තියෙනවා. යුග තමයි පත්‍රවලට අනම්මනක ලියලා දාන්නේ. මේ ලස්සන ආටිකල්යක් තිබ්බා. ඇමරිකාවේ ඇමරිකාවේ වෛද්‍ය ශිෂ්‍යයෝ වෛද්‍ය ශිෂ්‍ය කාලේ මේගොල්ලන්ට දෙන අල්ලස් දෙනවනේ. ලියන්න පෑන් දෙනවා, පොත් දෙනවා, ඔක්කොම දෙනවා. ෆයිසර් කම්පැනි විතරක් දීපෝ ඔක්කොම එකතු කරලා ගිහිල්ලා ෆයිසර් කම්පැනි ඉස්සරහ දාලා උද්ඝෝෂණයක් කරා අපිව බාන් දෙන්න එපයි කියලා. අපිව බාන් දෙන්න එපයි කියලා වෛද්‍ය ශිෂ්‍යෝ යටිම්ම ලියලා තියෙනවා මේ මේ ව්‍යාපාරයට උදව් කෙරුවේ MBM කම්පැනි කියලා. ඒ ශිෂ්‍යයන්ගේ ව්‍යාපාරයට උදව් කරලා තියෙන වෙන වෛද්‍ය කම්පැනි. දෙලි මිරට ගෙදිබුනේ. භයන මොන විදියෙන්වත් ගැලවෙන්න පුළුවන්ද මොන විදියෙන්වත් ගැලවෙන්න බෑ. කෝකට ගැහුවත් ගහන්න තව කට්ටියක් එන ඌත් ඒකාගෙම වෙන අතක්. ඒ ඒ ඒ බූවල්ලගෙම තව අතකින් තමයි ගහන්නේ. එනිසා කවුරු මොන විදියට නැටුවත් ඒකට ගියාට පස්සේ ඒකේ මම දන්නේ ඔය මම ඇමරිකන් ට්‍රිප් එකේ මට හරියට ප්‍රයෝජනයි. මම ගියාට පස්සේ හරියටම ස්ටඩි කරනවා. ඔය අපිව අපිට පෙන්වන්න හදන සුදු පාට චිත්‍රය නෙවෙයි තියෙන එකට වෙනම අදුම තොරතුරු වගේ තියෙනවා. නමුත් යට තිරේ පිටිපස්සේ තියෙන ඒවා එකයි. නමුත් ඒ ඔක්කොම ලෝකෙ මෙච්චර වන වෙලා මෙච්චර විසම වෙලා සූරකද්දී මට මම දැන් මෙතෙන්ට යන්න පුළුවන්කම දකින්නවා නම් මං කියන්නේ නිවන හිතන්න එපා. මෙයම ඇති. මෙයම ඇති මේ බුදුන් විදිහට සලකන්න. ධර්මයේ විදිහට සලකන්න. සංඝයා විදිහට සලකන්න. මගේ සීලේ නිසානේ මට පුළුවන් උනේ දැන් මේ මම දැන් මෙතන කියන මේ සරල, ඍජු, අවංකතනට යන්න. ඔයින් එහාට මහ ලොකු දේවල් එපා. දවස පුරාවට හැම ඉරියව්වෙදීම පුළුවන් තරම් වර්තමානයේ තමයි මේ ඉන්න තැන. යන්න හදන තැනක් නෙවෙයි හිටපු තැනක් නෙවෙයි දන්නවනම් ඒ ගතිය වැඩි වෙනවනම් දැන් බලන්න පුළුවන් ගතිය වැඩි වෙනවනම් ඉන්නේ පිට මෙච්චර 2600ක් පරණ විදි සාසනේ උිට වැඩි දෙයක් අපේක්ෂා කරන්න එපා. මං අපේ නැතිකම නිසා නෙවෙයි. නමුත් මේක තියෙන තාක්කල් මම දැන් මෙතන තමයි සතියේ තියෙන තාක්කල් අපි ඒකාන්තෙම දුවන කෝච් එක නැගලා ඉන්නේ. අපි ඉඳගෙන හිටියට කෝච් යනවා. ඒ නිසා සෙන් බුද්ධාම කියනවා wherever you may be you are on the way back home. කොහේ හිටියත් මතක තියාපන් ඔබ නිවන යඳා ගමන ඉන්නේ. ඒ නිසා දුවන්න යන්න එපා. කොච්චිය විදින්න යන්න එපා. කොච්චි දුවන ඉස්සරහට ගියයි කියලා ගමන ඉස්සරහට යන්නේ නැහැ. කොච්චි ඉඳගෙන ඉන්න කොච්චි යනවා. අරනේද වෙලා ඈ ඒක නිසා අපි අද දෝෂ එක වැඩි වෙලා. මේ අවුරුදු දවස් ගානකට පස්සේ නව මාස සුමාන හතරකට පස්සේද? ඒ කියන්නේ මාස දෙකකට පස්සේ අපි හම්බුනේ. ඒ නිසා මේක ලකුණු කරගන්න මේ මක්කලි ගෝසා ඊට පස්සේ කවුද කවුද ඉන්නේ? අජිත් ගේස්. අජිත් ගේස් කම්බල. පිට 94 පිට ඉස්සෙන් කියලා 20 වෙනි ඡේදය. එහෙනම් අපි මෙතනින් ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා. අපි තාවතා සාදු ගාථා සජ්ජහනා කිරීමේ ඒ සම්ප්‍රදාන කුලව නිමාව සටහන් කරමු. තාවතා චනම්මි සම්බතං කුඤ්ඤ සම්ප්‍රදාන සබ්බේ දීවානුමෝදන්තු සම්පති හිතියා එත්තාවතා චගම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා සම්ප සම්පත්ති සිද්ධියා එත්තාවතා චගම්මේ සම්පතං පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තා නමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා විඤ්ඤාන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ශාසනං ආකාදත්තා ච බුම්මත්තා දීවානාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මත්තා දීවානාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං කරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වුනාමියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හිමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සසං සමාගමෝ හෝතු යාවිනිපාතපත්ත්‍ය හිමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සකතං සමාගමෝ හෝතු යාවිනිපාතපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ